ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපි භාවනා වැඩමුළුවේ පස්වෙනි දවසේ පස්වෙනි දේශනාවටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ කලියුග වර්ෂයෙන් අපි ඉන්නේ ජූලයි මාසේ 4 වෙනිදා. ඉතින් සියලු දෙනාම tempත් වෙලා සාදුකාරය පාත්තුම ධර්ම දේශනාවට සූදානම් වීමක් වශයෙන්. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පීති පටිසංවේදී අස්ස සිස්සාමි ති සික්ඛති පීති පටිසංවේදී පස්ස සිස්සාමි ති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමි තිසික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමි තිසික්ඛති අවසරයි කරුකටේසු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මා රාහුලෝ වාද සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පාත්තාවෙන් ලැබූ ධර්මදේශනා මාලාවේ අවසාන අංකයටයි අපි අද අත්තරා තියෙන්නේ ඒ වෙනකොට අපි සමාලෝචනය කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනිම කාරණාව තියෙන්නේ රූප ධර්මයක තියෙන 11 ආකාරය. පැතිකඩ 11. ඒ අනුව වේදනා සංඥා සංඛාර විඥාන කියන ඕනම මේ පංචස්කන්ධයට සම්බන්ධ කොටස් පහේ නැත්නම් සාමාන්‍ය කොයි එකෙක් වගේ බැලිය යුතු දැනගත යුතු පැතිකඩ රාශියක් තියෙන බවයි රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩින ගමන් ආපස්සට දේශනා කරා. ඊට පස්සේ ඒක මතටයි නැත්නම් ඒ උපදේශය අනුව ක්‍රියාත්මක වෙන පුංචි රාහුල හාමුදුරන්ටයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතිය පිළිබඳව මතක් කිරීමක් කරන්න. මේ දෙකේම යම් ප්‍රමාණයක අත්දැකීමක් යම් ප්‍රමාණයක ගරු කටයුතු පිළිගැනීමකට පස්සේ රාහුල පුංචාම්ද්‍රෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා බොහොම ගෞරවයෙන් කියලා සිනවා මට මේ ආනාපාන සති භාවනාව බොහෝ ආනිසංස පිණිස නැත්තම් හිතසුව පිණිස වඩන ක්‍රමී කියලා දෙන්නේ. ඉතින් එතනදී සර්වචන් වහන්සේ කෙලින්ම ආනාපාන සති මාතෘකාවට යන්නේ ඉස්සර වෙලා ඒ හතර මා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් යුවාගේ බැලිය යුතු පැතිකඩ දෙක තුනක් හිත සකස් කිරීමක් වශයෙන් රාහුල පුංචාම්රණ්ඩු ගන්නවා. ඒ දේවල පඨවි ආපෝ තේජෝ කියන මේ හතර මහා භූත නැත්නම් රූපයාගේ ආස්තික පැත්ත පවතින පැත්ත බලනකොට ඒකේ මේ අජ්ජත් බයිද්ධා කියන ભેදය මෙතන හොඳට ඉස්මතු කරලා පෙන්නනවා. පෙන්නලා ඒ සියල්ල විශේෂයි බහිද්ධා රූපකේ පවතින ආකාරයට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා සලකන්ඩ එහෙම නැත්නම් තර්ක ඥානෙට දාලා අල්ල ගන්න පුළුවන් වුණොත් ඒ කෙනාට ඒකෙන් ආනිසංස රාශියක් ලැබෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි කියනකොට ඒ විශේෂයෙන් එන විශේෂ විහෙසාව එහෙම නැත්නම් ඒ ආතතිය අසහනේ දුරු කර ගන්න පුළුවන් ඊට පස්සේ ඒ ධර්මවල ඇඟේ දහ ගන්න නැතුව බැලුවොත් මට ව්‍යාපෝතේජෝ කියලා මම මාගේ මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒ වගේ තියෙනා වූ ඒ පාඨවි සම පාඨවි සමංචිත්තං ආපෝ සමංචිත්තං තේජෝ සමන්තිච්ඡං වායෝ සමන්චිත්තං වගේ ඔක කිසි දෙයකින් පෙළෙන්නේ නැති ගතිය. ඔක කිසි දෙයක් පිළිකුල් නොකරන ගතිය, ප්‍රතික්ෂේප නොකරන ගතිය හිතට වද්දාගන්නයි කියලා කියනවා. ඉතින් ඒක ඒක එක ධාතුන් වලින් අපිට ලැබෙන බුදුබණක්. ඒ පිළිබඳව ඒක තේරුම් ගත්තට පස්සේ ඇත්තටම මේ ගතිය මුගා ප්‍රසිද්ධව සිද්ධ වෙන තරක් තමයි ආකාශ ධාතුව. නමුත් ආකාශ ධාතුව අපිට ගෝචර වෙන්නේ. අපිට දැනෙන්නේ නැහැ. ඒක නිසා අර පාට වියාපෝ තේජෝ වායෝ කියලා ආස්තිකෝ පවතින ධාතු කොටස් පිළිබඳව හොඳට අවබෝධ කරගෙන යනකොට යාට වෙන්නේ මොකද්ද? ඒ පාඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප ධර්මයේ පවතින පැත්ත ආස්තික පැත්ත විනිවිදින්න පුළුවන් වෙනවා. විපස්සනා කරන්න පුළුවන් වෙනවා. එතකොට පේනවා මේ ආපෝ තේජෝ වායෝ පාඨවි කියන මේ හතර ආපෝ ධාතුවට අපි ගමු පඨවි ධාතුවට ගුරුසු ගතිය සහ සියුම් ගතිය කියලා පෙරලි දෙකක් තියෙනවා. බර ගතිය සහ හැලු ගතිය කියලා පෙරලි දෙකක් තියෙනවා. සුමට සහ රලු කියලා ගුරුසු ගතියක් තියෙනවා. පෙරලි දෙකක් තියෙනවා. අතර පඨවි ධාතුවට විතරයි වගේ පැතිකඩ තුනකින් පෙන්වන්න පුළුවන්. ආපෝ ධාතුවේ තියෙනවා වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය කියන ගතියක්. තේජෝ ධාතුවේ තියෙන උණුසුම සහ සිසිලස කියලා එකක්. වායෝ ධාතුවේ තියෙන පුම්බනහ කුලන ගතිය සහ දරා සිටින ගතිය. මේ ආකාශ ධාතුවේ එහෙම දෙකක් නැහැ. ඒකට ගියාට පස්සේ ආකාශ ධාතුවේ පෙරලෙන දෙයක් නැහැ. විනාශ වෙන දෙයක් නැහැ. රූපණ්ඩ දෙයක් නැහැ. කුප්පණ්ඩ දෙයක් නැහැ. ඒ නිසා ඒක කියනවා ධාතුන්ගේ නැත්තම් රූප ධර්මයාගේ ආස්තිකත්වය විස්තර කරනවා කියලා. ඒකට සංස්කෘත භාෂාව තියෙන අජට අවකාශකය. අජට අවකාශකල කියන්නේ ගැට ගැට වැටෙන්නේ ගැට කියලා කියන්නේ ඒකේ ඝර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. අතතියක් ඇති වෙන්න විදියක් නැහැ. ප්‍රශ්නයක් ඇති කරන දෙයක මොකුත් නැහැ. ওই තියෙන පැත්තේ තමයි තියෙන හරිය ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා පටවියාපෝ තේජෝ ඒ වගේ තියෙන ප්‍රතිවිරුද්ධ පැති දෙක අනුව බලනකොට තේජෝ ධාතුක සමහරලාට අපි උණුසුම් පැත්තට කැමති සමහරලාට සීතල පැත්තට කැමතියි. නමුත් ඒ උණු තේජෝ ධාතුව ඒ මේ උණුසුම හරහා අපිට කරදර කරන්නවක්වත් ශීශිලස හරහා අපට කරදර කරනවත් පහළ වෙනව නෙවෙයි. පහළ වෙන වෙලාවේ අපේ තියෙන මානසිකත්වය අනුව අපි පෙරලෙනවා. උණුසුමට කැමති වුණාට සීතලට විරුද්ධ වෙනවා. සීතලට කැමති වුණාට උණුසුම විරුද්ධ. නමුත් මේ දෙකේදීම තියෙන්නේ තේජෝ ධාතුව. අපි එකට ඵලයන් කිව්වට අනෙකට වරෙන් කිව්වට මේ දෙක වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උණුසුම සහ සිලිස සිසිලස එකිනෙකට ප්‍රත්‍යুৎපන්න ධර්ම දෙකක්. ඉතින් අභාග්‍යයකට වගේම සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකකට එක නමක් කියලා කතා කරනවා. තේජෝ ධාතු කියලා කතා කරනවා. පුම්බන අකුරණ ගතිය, චලන ගති සහ දරාසින්න හොල්ලන හොල්ලන්න පටලන් බරෝ දරාසින්න ගති දෙකටම වායෝ ධාතු කියලා කතා කරනවා. පිටු කරන ගතිය සහ වැగిරෙන ගතිය කියලා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධාති දෙකකට ආපෝ ධාතු කියලා කතා කරනවා. ඉතින් ඒකල මේක එකකට සපයි කියනවා, ඒකට දුකයි කියලා කියනවා. අරක අරක වරේ මේක ඵලයන් කියනවා. නමුත් මේ දෙන්න නිතර මේකට වැඩ කරන්නේ. ඊට පස්සේ මේ හතර බහ ධාතුන් මේකට වැඩ කරන්නේ. කොහොමඩක්වත් ඒවට වෙන්ව වාසය කරන්න බෑ. ඒ නිසා මේ ස්වභාව සිත් මේ දේ හරහා අපි කොච්චර දුකක් හදා ගන්නවද මේ අරක මේක තෝරන්න ගිහිල්ලා අරකට කැමැති වෙනවා පැමිණිච්ච දේ ප්‍රතික්ෂේප කරනවා කොච්චර කැමැති වුණත් කොච්චර ප්‍රතික්ෂේප කරත් ධාතු ගුණවල ඒ වගේ න්‍යාය ධර්ම වෙනස් වෙන්නේ. ඉතින් ඒකට හැඩ ගැහෙන්න ඇත්තටම ලේසිම දේ තමයි අපි මේ අවකාශයේ දිහාට වැඩ කරන හැටි. මොකද මේ අවකාශය අපි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන ලේසි මොකද ඒක යමක් නැහැ. ඒකෙදී අජත්ත අවකාශය ගත්තොත් මුද්‍රයන්සේ මොහක මුඛ කුහරය, නාසිකා කුහරය, කනේ සිදුරු ආදි වශයෙන් මේ මේක හුඹහක් වගේ. හැම පැත්තටම හුඹස් කටවල් තියෙන දෙයක්. ඒවට ගන්නවා අජත්ත අවකාශයේ විදියට බාහිර තියෙන අවකාශයේ අනිත් පැත්ත. ඉතින් මෙන්න මේ දෙක අතර මේ වෙන පෙරළියේදී යම් කිසි කෙනෙක් මේ හතරම ධාතුන් දිහා බලලා උත්සන්නව බලලා ආසන්නව බලලා දිගින් දිගටම බලලා මේ වගේ ඒක ඝන ස්වරූපයක් නෑ ඒක විශාල අංශු රාශියකින් හැදිච්ච එකක් ඈතට බලනකොට ඝනයක් වගේ පේනවා ලං වෙලා බලනකොට විනිවිද පේනවා ඉතින් ඒක නිසා මේ ඈතින් බලන දේ ඝන සංඥාවෙන් බලන දේ එකම කෘත්‍යයක් කරන දෙයක් ඒකකයක් වශයෙන් බලන දේ එතනින් නතර නොකර 11 ආකාරයෙන් බලනකොට වෙන්නේ මේ බලපු දේ ලං කරලා ලං කරලා ලං කරලා බලනකොට ඒක නිකම් මේ රට උණු කැල්ලක් වගේ බංග භංගුර දෙයක්. මෙහෙම පුට්ටු කරලා අලවල හදපු හැඩයක් තිබුණාට මේකේ කෙල කෝටි ගණන් අංශු තියෙනේ. එකක් කියලා ගන්න බෑ පටවි ධාතුවේ. එකක් කියලා එකක් ගන්න බෑ ආපෝ ධාතුවේ. තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ. ඒක කොහොමඩක්වත් හිතා ගන්නවත් බෑ අවකාශ ධාතුවේ. මොකද අවකාශ ධාතුවේ මොකුත් නැහැ. ඒ නිසා මේ හතර පිළිබඳව යම් කිසි කෙනෙකුට ඇති හැටි දැක් ගන්න පුළුවන් වුණොත් ඒකේ නාට පේනවා අපේ හිත අපි ඇහ මොන තරම් මායමක් කරනවද මේක මේ පිටපොත්ත බලලා ඒ පිටපොත්තේ හැඩයට ඇලිලා ඒ කෙනා ඒකට ඇති කරගන්න ඒ මනාවමනාප තිබුණට ධාතු වැඩ කරන්නේ යාගේ න්‍යාය පත්‍රයේ. අපි කැමතුණයි කියලා ඒක කුරුණු වෙ ティ න්නේ නැහැ. අපි අමනාප උණයි කියලා ඒක විනාශ වෙන්නේත් නැහැ. ඒක විනාශ වෙන්නේ ඒකට ඕනේ ආකාරයට. ආහනේ විදිහට මේ ධාතු, රූප ධර්ම එහෙම නැත්නම් මේ රූපී කොටස් කය, ස්කන්ධය, ඛණ්ඩ, ගොඩ දිහා හරි හැටියට දැක්කනම් ඒකේ නා මෙව අල්ලගෙන මෙච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන එකක් නෑ. තව කෙනෙක් ඊර්ෂ්‍යා කරන පංගු බේර බෙදා ගන්න යන්නේ එකක් නෑ. මේ රූපෙට අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චරක්නම් බැඳිලා කොච්චරක් ඊර්ෂ්‍යාකාරව හදාගෙන කොච්චරක් වැටකටලෝ බැඳගෙන දෙපා වේලි බැඳගෙන රණ්ඩු කරනවද කියන එක තීරුම් ගන්න පුළුවන් ওই හතර මහා ධාතු හරහා අවකාශ ධාතුර පැමිණීමේ පොඩි වැඩක් නෙවෙයි ඒක ගාක් අමාරු වැඩක් අනිත් එක කරනකොට හිතේ ඒ ධාතු වල මේ පෙරලිය දකිනකොට ඒ බලන හිතේ ඊහා සමාන පෙරලියක් සිද්ධ වෙනවා මේ පෙරලිය භාවනා කරන එකට හොඳට තේරෙනවා මොකද්ද සිද්ධ වෙනවා මගේ පාලනයෙන් තොරව කියලා. ඒක පේන්නේ සිටි බින්දියමක් බලාපොරොත්තු සුන්වීමක් මුස්පේන්තුවක් කම්මැලිකමක් නීරසකමක් වශයෙන් පේන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙනා ඒ ඇතිවෙන නීරසකම අර දකින්න භාවනා අරමුණට හේතු කරනවා. අභාවික මනස කියන්නේ ඒකයි මේ අරමුණේ තමයි මේ කුණු තියෙන්නේ. අරමුණේ තමයි මේ බය තියෙන්නේ. අරමුණේ තමයි මේ නීරසකම තියෙන්නේ. කියනවත් මේ දෙක එකට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ටික ওই විදිහට අතරමා ධාතුන් සහ අවකාශය සම්බන්ධ මේ කටයුත්ත ආනබන සති භාවනා කරන යනකොට ඉබේම ඒ යෝගාවචරව කලින් කියපු ටික අහලා තිබුණත් නැතත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට හිත ඇතුලේ මානසික ආවේගවල නැත්තම් හිතේ තියෙන වර්ණ ගැන්වීමේ මහා පෙරලි මහා සුනාමි මහා ගිනි කඳු මහා ජලගැලුම් මහා භූමිකම්ප රාශියක් සිද්ධ වෙනවා. ඉතින් හැම එකටම බේතක් අරගෙන යන්න ඕන. ඒකට අත් බේත් ළඟ තියෙන්න ඕන. ඒ ඇති වෙන පටලැවිලි ටික ඒ පටලැවිලි වලට සූදානම් කිරීමක් වශයෙන් සර්වචනාංශේ කිනෝක යනකොට අනිවාර්යයෙන්ම උඹට සමහර ප්‍රතිපිලිවන්ත තද ආසාවක් ඇති වෙනවා. සමහර ප්‍රතිපිලිවන්ත තද බයක්, තද වෙහෙසක්, තද නීරස ගතියක්, අල්ල බදා ගන්න ගතියක්, ප්‍රතික්ෂේප කරන ගති රාශියක් එනවා. ඒක මේ ගමනේදී සාමාන්‍ය ජීවිත වෙනකොටත් වඩා උග්‍රව සිද්ධ වෙනවා. ඒක නිසා ওই ගමනේදී හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ නොසිතූ නොපැතූ දේවල් හම්බෙන් වගේ හම්බ වෙනකොට භාවනාවට වෛර කරනවා. භාවනා මධ්‍යස්ථානට වෛර කරනවා. ගුරුරට වෛර කරනවා. තමන්ගේ ඉරියව්වට වෛර කරනවා. නානා විදිහට මේක මේ ගොජ දාන්න ගන්නවා. ඒ වෙලාවට මේ මෛත්‍රී කියන මේ කුඩු මොලක් අතේ තියාගෙන ඉන්නේ කියලා. ඒ බේත පොඩ්ඩක් ඒ වෙලාවට දැම්මේ නැත්තම් අර එන ද්වේෂය නිසා තමන්ට කොහෙන් නැගිටලා ගියාද දන්නේ සලුවක සාදාගෙන භාවනා කැඩෙනවා. ඒ නිසා මෛත්‍රිය පිළිබඳ හැඟීමක් තියාගන්න. මෛත්‍රිය තියෙනවා නම් ඒක මේ කබඩ් එකේ උඩ තියෙන කරඬුක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙවෙයි තියෙන්නේ. ද්වේෂය ආපුවම පාවිච්චි කරන්නයි. ප්‍රෝජනේ සලකලයි වැඩ ගන්න තියෙන්නේ. ඒ දිනදා වැඩවලත් ද්වේෂයපත් වෙනව නෙවෙයි. නමුත් මේ භාවනා කරනට අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒක බොහොම සුද්ධ වශයෙන්ම කියන්න පුළුවන්. දානයේදී, සීලේදී, සමාධි භාවනාවට වඩා විපස්සනා කරනකොට පුදුම ද්වේෂයක් එන්න පටන් ගන්නවා. දකින දකින හැමදේම එපා වෙන ගතියත් එක්ක මේ ද්වේෂය එන නිසා ඒ කෙනාට ඒ භාවනා ජීවිතේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන දිකට යන්න මේ මෛත්‍රිය කියන සිනේහනේ ග්‍රීස් ටිකක් නැත්තම් ඉරණු තෙල් ටිකක් මේ ගමනට අවශ්‍යයි නැත්තම් දිරච්ච බර කරත්තයක් ගල්වල පාරක යනකොට වගේ චරබරස් චරබරස් චරබරස් කාලා හරි වෙහසක් එනවා. භවනා ජීවිතේ හරියට මේ වෙහෙත එනවා. ඒ වෙලාවට ඒකට ලිහිස්සි ටිකක් දාන්න ඕනේ. සිනේහනේ ටිකක් දාන්න ඕනේ. ග්‍රීස් ටිකක් දාන්න ඕනේ. එරඬු තෙල් ටිකක් දාන්න ඕනේ. පරණ බර කරත්තවල හැම වෙලාවෙම උණපුරුකක එරඬු ටිකක් අරගෙන යනවා. අර රෝදේ ඇක්සල් එකට කැපෙනකොට ඒන වෙහෙස නැති කරන. ඒ වගේ හැම කෙනෙක් ගාවම ගමම් මල්ලේ ආධ්‍යාත්මික ගමම් ගල්ලේ මේ මෛත්‍රී පොඩ්ඩක් තියෙනවා. ඒක මේ වෙනම තියන වැඳ වැඳ ඉන්න නෙවෙයි අවශ්‍ය වෙලා තියෙනවා. වෙහසක් එනකොට ව්‍යාපාදයක් එනකොට ඒකට නුරුස්නා ගතිය විදිහටයි මේ ව්‍යාපාදේ මතුවේ. Taman පිළිබඳව ආත්ම වංච විවේචනයක් එන්න පටන් ගන්නවා. අනුන් පිළිබඳව දොස් දකින්න ගතියක් එන්න පටන් ගන්නවා. මේ ලෝකෙ මේට වැඩිය පිළිවෙලට වැඩ කරන්න පුළුවන් නෑ. යද්ද යන්නේ මේ කවුරක්වත් හරියට වැඩ කරන්නේ නැද්ද කියලා මේ ලෝකය පිළිබඳව පුදුම විවේචනය එන්න පටන් ගන්නවා. ඇතුළත තමන් තුළම ව්‍යාකූල තත්ත්ව තියේදී බාහිර ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන ගතියක් එනවා. ඒක සතිය පිහිටව බාට හොඳම ලකුණක්. නුරුස්නා ගතිය, සුවං විවේචනය, අනුන්ගේ දොස් දකින්න එක, දේවල් පිළිවෙලට අකුරට සිද්ධ වෙන්නේ නැති ගතිය. දකින්නකොට එන මේ තරහ සතිය පිහිටවපු වාට හොඳම ලකුණ. නමුත් යෝගාවචරය ඒක දන්නේ භයානක කුෂ්ඨ රෝගයක් වගේ. භයානක අපස්මාරයක් වගේ. ඉතින් එතකොට සලුවක සාදාලා නැගිටලා යනවා. නමුත් මෛත්‍රී තියෙන එක දන්නවා ඒ වෙලාවට පොඩ්ඩක් අර ලිහිසි තෙල් ටිකක් දාලා ග්‍රීස් ටිකක් ගාලා ඒ අර ජරබරේ පොඩ්ඩක් අඩු කරගන්න මෛත්‍රී සහ ව්‍යාපාදයේ අතර තියෙන සම්බන්ධතාවය ව්‍යාපාදයේ ලෙඩක් නම් මෛත්‍රී පෙත්තක් මෛත්‍රී කුඩුමලක් ළඟ තියාගන්නයි කියලා රාහත පුංචාම් රණ පුත්‍රජානන්සේ කියලා තියෙනවා. ඒ වගේම හරි වෙහෙසක් එනවා. මහා කාන්තාරක මැද තනි වෙච්ච පාළු වෙච්ච වගේ හරි වෙහෙස කරගතියක් එනවා උදව්වට ආදාට කවුරුත් නැහැ එහෙනම් මහා වතුරක මහා සාගරයක තනි වෙනවා පිපාසයට වතුර නැහැ ඉන්නේ වතුරේ ඒ උන්ට පිපාසයට වතුර ටිකක් නැති වෙන වෙලාවක් එනවා එතන මහා කැලයක් මැද තනි වෙනවා පිසාච ව්‍යාලයන්ගේ මත් වට වෙලා යන්නේමක් තේරෙන්නේ නැත්තරකටපත් වෙනවා ඉතින් මේ වගේ වෙලාවට එනකොට කරුණාව ටිකක් තිබුණ නැත්නම් අනුකම්පාව ටිකක් තිබුණ නැත්නම් තමයි බුදුහාඳුනත් විවේචනය කරන්න ඉඩ තියෙනවා. ධර්මයත් විවේචනය කරන්න ඉඩ තියෙනවා. සංඝයත් විවේචනය කරන්න ඉඩ තියෙනවා. තමන්ගේ සීලෙත් විවේචනය කරන්න ඉඩ තියෙනවා. මේ එකකින්වත් මොනවක් අසහනක් නැහැ. මම අසරණයිනේ. අනේ මේ වෙලාවට ඒ කරුණාව ඒකත් තමන්ගේ ගමන් මල්ලේ තියාගෙන යන්න ඕනේ. ඒක මෙතනදී නිසිතනදී හරියට ඒක පාවිච්චි කරනවා නම් එතන එතන පහළ වෙන මේ විහෙසාව නැත්තම් අසහනශීලී ගතිය දෙවිලි තැවිලි ගතිය අඩු කරගෙන යන්න පුළුවන් ඒ වගේම ඉස්සරහට යනකොට යෝගාවචරයට බුද්ධම විදිහට ධර්මයේ ගැඹුර රසමසගුළු ධර්ම ඕජාව කල්යාණ මිත්‍රයා භවනා කරන සුසු වෙලාවල් භවනා කරන සුසු ස්ථාන හම්බ වෙනවා හම්බ වුණාට යෝගාවචරය විවිධ කාරණා කියලා ඒක මගාරවල අර හුඟක් අධි කුසලයට යන තැනදී මගාරවල මේ සාමාන්‍ය දාන දීම කටයුතු සාමාන්‍ය සීල සමාධි කටයුතු වලට යෙදিলা අර වටිනා අවස්ථාව පන්න ගන්න. ඒ ක්ෂණ සම්පත්තිය පන්නනවා. ඒ ගොඩක් වෙන්නේ බෞද්ධයාටින් සිද්ධ වෙන්නේ. ඒ හුඟක් වෙන්නේ හාමුදුරුවෝ යටින්. ඒ ඔක්කොටම ඊට පස්තාව තියෙද්දි ඔය ලාමක දෙයක් අරගෙන මේ ලොකු ඇත්තටම තිබුණට වැඩිය හොඳ එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනා තමන්ට කරහැකි උපරිමයේ කල්පනා කරන්නේ අධි කුසලේ පැත්තක තියේදී ලාමක කුසලේ කල්පනා කරන එකට කියනවා අර්ථි කියලා. ඒ ඒ අර්ථි කියන මාර බලවේගය තණ්හාව ප්‍රථම තමයි මාර බලවේග. තණ්හා පඨමාසේන ဒ ුතියා අරති උච්චති තතියා කෝප්පිපාසා තතුත්තං තණ්හාදි වශයෙන් දශමාර සීනාවල් විස්තර කරනකොට අපි අතරින් සිටින ප්‍රධානම දෝෂය තමයි අපිට හම්බෙන හැම අවස්ථාවකදීම අපි අධි කුසලයේ පැත්තක දාලා සාමාන්‍ය කුසලයට එකඟ වෙනවා. ඉතින් ඒක නිසා අපි හැමදාම ක්ෂණේ පන්න ගන්නවා. එහෙම නැත්නම් ඔච්චර තේපර බබා ඉන්න දෙයක් මේ ගමනේ නැහැ. අනේ අරතිය කියන අධි කුසලයට පන්න පසුබාහන ගතිය භාවනා රාම සහ භාවනා රතිය නැති කරන ගතිය මේ ගමනේදී ඇති වෙන්න ඉඩ තියෙනවා සාමාන්‍ය ජීවිතේ අපිට ඇත්තටම එච්චර ඒ ඍජු මාර්ග පහළ වෙන්නේ නැහැ. හයිවේ එක අහුවෙන්නේ නැහැ. නැත්නම් සුපර් කන්ඩක්ටිවිටි එක අහුවෙන්නේ නැහැ. භාවනා මාර්ගයේදී හරියට හම්බ වෙනවා. ගා කල්යාණ මිත්‍ර හම්බ වෙනවා. ගා ගැඹුරු ධර්ම හම්බ වෙනවා. ගා කේවල ප්‍රස්තාව ලැබෙනවා. නමුත් අපේ මොකද්දෝ තියෙන මුස්පීන්තු අශප්කොරිස කාලකන්ණි ගතියක් නිසා සාමාන්‍ය පිනට කැමති වෙනවා අධි කුසලේ පැත්තකට දාන්න. අන්නේ වෙලාවට මුදිතාව තියාගෙන කටයුතු කරන්න කියනවා. මුදිතාව තියෙනවනම් එයා දැනගන්නවා මෙවැනි අවස්ථාවක කලියුත් තිබියදී ඊට ලාමක දේ කිරීමෙන් වෙන අකුසලය එමන් වෙන පාඩුව කිසිම කෙනෙකුට දොස් කියන්න බෑ ලැබිච්ච අවස්ථාව ගියොත් ගියා ගියාමයි කියලා ඥානපෝනික ශාන්තිය ලියලා තියෙනවා. අපිට හම්බෙන අවස්ථාවල් පෙන්නුවොත් ඒක සදාහටම ගියා ආයෙ එන්නේ නැහැ. ඒක නිසා ඉස්සරහට ලදලද අවස්ථාව ප්‍රයෝජන අරගෙන චපල පාර වෙනුවට ඍජු පාරකට වැටිලා ගමන යන්න තමන් මෙතෙක් ආපු ගමනේදී කිසි කෙනෙකුගේ සහයෝගයක් නැතුව මේ හොරු ඉන්න ලෝකේ මම දන් දෙන්න පුරුදු වුණා. මේ දුස්සීලෝ ඉන්න ලෝකේ මම කොහොම හරි සීලයක් රකින්න පුරුදු වුණා. මේ අංජබජල් වෙච්ච ලෝකේ ඔළුව ක්‍රේල් වෙච්ච ලෝකේ කොහොම හරි ඩිංගිත්ත සමාධිය ගන්න පුරුදු වුණා. මේ බුදුහාමුදුරු කතා කරලා තියෙන්නේ මට මේ හොරකම් කරන මේ දුස්සීල මේ අංජබජල් ලෝකෙට නෙවෙයි. උන්දලාට තේරුණ තුනට මට කරන්න දෙයක් නැහැ. මම මේක දිගේ යන්න ඕනේ කියලා. අර තමයි මෙතෙන් ආපු ගමනේදී තමයි යම් යම් කඩයින් පැනලානේ තියෙන්නේ. අන්න ඒක පිළිබඳ මුදිතාව ඇති කරගත්තාම අර එන අරතිය මේ හේබාන ගතිය දෙපරබාන ගතිය දෙකට දෙතෑවර වෙන ගතිය නැතුව අරගෙන යන්න පුළුවන් නිසා රාහුල් හඳුරන්න කියනවා මුචිතා පිළිබඳ හැඟීමක් තියාගන්න. නැත්නම් මේ අරති නිසා Taman නොදැනුවත්වම අව탁ෂීරෝකට වැටෙනවා. අධි කුසලයේ පැත්තකට දානවා. සාමාන්‍ය කුසලය ඉස්සරහ කරගෙන යනවා. සමහර වෙලාවල් වලට පටිඝය වැඩ කරනවා. පටිඝය කියලා කියන්නේ මේ පේන ද්වේෂ, පේන තරහ, නැත්නම් තියෙන තරහවට හේතුව පේන්නේ නැහැ. ඒකට කියනවා බද්ධ වෛර කියලා. බද්ධ වෛර කියන්නේ අපි පෙර සංසාර වලින් ගినాපු යම් කිසි කෙනෙක් එක්ක තියෙන මන අපේ යම් කිසි කෙනෙකුට තියෙන අමන අපේ මේක කාම තණ්හා භව තණ්හා විදිහට නේ වැඩ කරන්නේ විභව තණ්හා විදිහට ඒ තමයි අවශ්‍ය පොඩි විස්තරයක් කිව්ව කාම තණ්හාව කියන්නේ තමන්ගේ ඉදurang පිනවීම තියෙන ආසාව ඇහ කන දිව නාසය කය මගේ ඉඳුරම් මේ දැන් මෙතන මම ඉඳුරම් පිරුණා. භවතණ්ණාව කියලා කියන්නේ මම නෙවෙයි අපේ. ඔක්කොටම සැප සම්පත් දෙන්න ඕනේ. දැන් විතරක් නෙමෙයි හෙටටත් තියෙන්න ඕනේ ඊයටත් තියෙන්න ඕනේ. මෙතන විතරක් නෙමෙයි යانے යන තැන තියෙන්න ඕනේ කියලා අර කාම තණ්හාවෙන් ගන්න අභියෝගය ඉත්‍රි පැත්‍රි යන භවතණ්ණාවට යනකොට ඉත්‍රි පැත්‍රි යනකොට ගොඩාක් බාධා එනවා. තමන්ගේ වර්තමාන ඉදurang පෙනවීමත් බාධායි. ඊට වෙදී ලක්ෂයක් බාධා වැඩි වෙනවා. අපේ සැප හොයනකොට හැම තැනම සැප හොයනකොට හැමදාම සැප හොයනකොට. අන්න එන බාධාට තියෙන ද්වේෂයට කියනවා විභව තණ්හාව කියලා. ඒ තණ්හාවෙම හේවණැල්ල තණ්හා ගැන ආසාව මෙතන ද්වේෂයක් වෙනවා. අනේ ද්වේෂය එනකොට ආසන්න හේතුවක් පේන්නේ නැහැ මේ කෙනෙක් එක. හොඳටම පේනවා වෛරයක් තියෙනවා. නැත්නම් තව කෙනෙක් එක්ක විශාල බන්ධනයක් පේනවා. මේ ජීවිතේ එකක් නෙමෙයි. ඒක පෙර පුරුද්දක් අන්න ඒවට කියනවා පටික. පටික කියන්නේ බද්ධ වෛර තියෙනවා කියලා. බද්ධ බැඳිච්ච ආසාවල් ප්‍රේම වගේම. අන්න ඒ වගේ වෙලාවල් වලට ඇයි මේ මනුස්සයා මේ කිසිම හේතුවක් නැතුව මට මේ කරදර කරන්නේ? ඇයි මේ මනුස්සයා කිසිම හේතුවක් නැතුව අනුන්ට වින කටින જાති මිනිස්සුયો. ඒකට උපේක්ෂා වෙන වැඩ කරන්න දෙයක් නැහැ. ඒක අපේ ශේෂ්ත්‍රේ නෑ අපිට මට උත්තර නෑ. ඒ වෙලාවට නෑ වුණා වගේ දැක්කේ නැතුව වගේ ඥානයක් නැති කෙනෙක් වගේ මෝඩයෙක් වගේ බය ආදු කෙනෙක් වගේ ඉඳලා ඒ සම්බන්ධයෙන් දුක් නොගන්න ගතියට පීඩාන වෙන ගතියට උපේක්ෂාව තියාගන්න. ඒක ලෝකයා දකින්නේ නෝන්ජල්කමක් විදියට. ලෝකයා දකින්නේ ප්‍රශ්නේ පැටලලා යන විදියට. ලෝකෙන් දකින්නේ බීරියලයට වේනා ගායනා වගේ විදියට. නමුත් මේ භාවනා ජීවිතයක් ගත කරන්න බෑ. රැකගෙන යන්න බෑ. ඒ වගේ තැන් වලට උපේක්ෂා බේත දෙන්නේ නැතුව. අපි සර්බ බලධාරීත් නෙවෙයි. අපි සරුව ව්‍යාපිත් නෙවෙයි. අපි සරුවඥත් නෙවෙයි. අපේ ගමන කරගෙන යන්න නම් අපිට ඒ උපේක්ෂාව තියෙන්න ඕන. ඒ වාගේම භාවනා කරගෙන යනකොට අපිට හම්බෙන පුංචි පුංචි භාවනා ගුණ තියෙනවා. ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා වගේ දේවල් නැත්නම් බොජ්ජංග ධර්ම නැත්නම් ඉන්ද්‍රිය ධර්ම ලැබිච්චාම අපි මේක නිට්ටයයි සුඛයි සුබයි කියලා අල්ලනවා. මගේ ශ්‍රද්ධාව නම් අනික් අයට වැඩි. අපේ ගමේ ඉන්න අයට වැඩිය මගේ ශ්‍රද්ධාව වැඩි කියලා ඒ ශ්‍රද්ධාව තමයි වැඩි ගමෙන් ඔන්න 95 කියලා සලකන්න පටන් ගන්නවා. ඒ වන්තම් අනිත්‍ය කුසීතෝ බුදිය ගන්නවා මට විතරයි පාන්දර නැගිටින්න පුළුවන්. මට විතරයි හුඟක් රැ වෙනකම් භාවනා කරන්න පුළුවන් වෙන්නේ. මට විතරයි දාණයෙන් පස්සේ භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ආදි වශයෙන් අපි අර වීරිය ලෝගුවක් කරගෙන උටුන්නක් කරගෙන ඒක නිත්‍ය වශයෙන් අරගෙන මහ විශාල අවුලක් ඇති කරගන්නවා. වගේ අනික් අයට බැරි වුණාට සතිය පිටවන්න මට පුළුවන් කොඩි ගහයටත් සතිය පිටවන්න. කෙන්දගම් පොලේ භාවනා කරන්න පුළුවන් කියලා ඕන්න ඊට පස්සේ අඳහර පාන්න ගන්න. ඒ වගේම සමාධිය ගැන කතා කරනකොට අයියෝ ඔච්චර මොකද්ද කරදරේ ඔය සමාජයට ආපම චතුත්ත්‍ය ධ්‍යානෙ හිත දාන්න කොටක් ගාලා එනවනේ මොකද්ද මේ කට්ටියට බෑනේ මට පුළුවන් නේ කියලා ඔන්නම් එනවා දැන් ප්‍රඥාවන්ත කතා කරන්න ගියාම කතා කරලා තියෙන්නේ ඔක තමයි කියන්නේ ටිකක් භාවනා කරපාලා කියලා. උඹලට කිව්වට අහන්නේ නැහැ. දැන් මං වගේ කරපන් කොහෙන් බලපන් කියලා ඕන්. මේ හැම දෙයක්ම එන්නේ Tamanට හම්බෙච්චර පුංචි తాවකාලික ගුණ ටික නිත්‍ය සුඛ සුභ වශයෙන් ගැනීම. ඒක තනි කර මේ හරකෙකුට අං එන වෙලාව වගේ. වාසයකට අං ආවට පස්සේ උට කාට හරි අනින්න ඕනේ. ඌ ඊතර නියරට අනිනවා. බැඳලා තියෙන කණුවට අරිනවා. අයිතිකාරයටත් අයිනවා. ඒ අංගෙන වෙලාව. ඉතින් ඒ වෙලාවට දැනගන්න ඔය අංගට පුපුරන වෙලාව ටිකක් කොහොම ගතිය ආවට ගුටි කන්න වෙනවා. හොඳ දන්න කෙනෙක් ඇවිල්ලා හොඳ කුචුල් පොලකින් දීවහව අන්දක වැදට දෙත බදලා ඉවරයි. ඒක නිසා එතෙන්දී අනිච්ච සංඥා තියාගන්න ඕනේ. මම ඇත්ත මම මේ සද්ධා විදී සති සමාධි ප්‍රඥා උපයාගත්තේ විශාල නෑ පිරිසක් අතරලා. විශාල වස්තුකෝග පිරිසක් අතහැරලා. නමුත් මේ ටික බුද්ධියට දෙන්න වෙලා නැහැ. මේවා අනිත්‍යයි. දුකයි. අනාත්මයි. හරිම අමාරුයි. හරිම අමාරුයි මේ Tamange තියෙන මේ ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන මේ පංච බල පංචේන්ද්‍රිය ධර්ම. එහෙම නැත්නම් මේ බොජ්ජංග ධර්ම. හිතුව වෙලාවට එන්නේ නැති වෙනකොට පුදුමාකාර කනගාටුවක් එනවා. සිය දිවිනසා ගන්න තෙක්. කරුවචන්සේ ඉන්න කාලෙම දෙපොලක් සිය දිවිනසා ගත්තා. අවශ්‍යලාට ඒ සමාධිය නොලැබීම නිසා තනි වේදනාව තලිපිය ගත්ත බෙල කපා ගත්තා. ඒක බොහොම පුංචි දෙයක්. ඒ ඒ තමන් ළඟ තියෙන ಗುಣ ටික ස්ථිරව හිතාගත්තොත්. ඊට පස්සේ තමන්ටම අර විභව තණ්හාවෙම තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කැත්ත අතර ගන්න හිතෙනවා. ඒ නිසා ඒකට අනිච්ච සංඥාව පුරුදු කරලා තියාගන්න මෙවුවා ගත්තේ. මේ ශ්‍රද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා ගත්තේ මේ කාම සංඥාව අයින් කරගන්නයි. ලෝකයේ තියෙන වීතික්‍රම කෙලස් ටික අයින් කරගන්නයි. පරිඋත්ථාන කෙලස් ටික අයින් කරගන්නයි. නමුත් මේක නෙවෙයි නිවන කියන්නේ. මේකත් නැති වෙන්න පුළුවන්. මේකත් මට අනිත්‍ය වෙනස හිතෙන්න පුළුවන්. දුක වෙනස හිතෙන්න පුළුවන්. මේක අනාත්ම ධර්ම කියලා අන්නේ තීරුම් ගැනීම අන්තිම අමාරුම කෙනා තමයි උප්පත්ති බෞද්ධයා. උප්පත්ති බෞද්ධයට හරිම අමාරුයි. මේ ශ්‍රද්ධාව නැති වෙනකොට ඒක ගැන මදහත් හිතක් ඇති කරගන්න. තමන්ගේ වීර්යය නැතිලා කුසීත වෙලා බලාපොරොත්තු සුම්නේ තනන්න නොවන තැනටපත් වෙනකොට මේ හිතාගෙන නෑ නෑ වීර්ය අනිවාර්යයෙන්ම ළඟ තියෙන්න ඕනේ මම එහෙම කෙනෙක් කියලා නැති වෙනකොට හරියට පශ්චාත්තාප වෙනවා සතිය කැඩෙනකොට කදාකත් ඉවසන්නේ ඒකට කවට හරි හේතු හොයනවා බාහිර හේතු ගුණේ හරි හොයනවා කවුරු හරි මේක කැඩුවයි කියලා හොයනවා ඒකට පශ්චාත්තාප වෙනවා සමාධියට ගියොත් නම් සීතිනස ගන්නවා ප්‍රඥාවත් ඒ වගේ. ඉතින් අන්නේ වගේ අනිච්ච සංඥා ඇති වුණාට පස්සේ තමයි මම පිළිබඳ පුංචි වැක්සින් එකක් එන්නතක් දීලා තමයි බුදුචානන්සේ ඒ ආනපාන සතිය උගන්වන්නේ. ඉතින් අපි ඊයේ මම මේ විශේෂයෙන් මේ දක්වා මතක් කරේ මේ සූත්‍ර සාරය පිළිබඳව අදහසක් ඇති කරගන්න මම ඊයේ ආනපානේ පටන් අරගත්තා. ඔය ඔක්කොම විස්තර කරන්න නැතුව නැත්නම් ඕවා පිළිබඳව ක්‍රමික විස්තරයකින් තොරව ඊට පස්සේ ආනාපානේට මූලික කායනුපස්සනා කොටස පළවෙනි චතුස්කය ආශ්වාස ප්‍රශ්වාස සම්බන්ධව අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරනකොට අපි ඉස්සරහින් තියාගත්තේ ආනාපානේ වගේ වායෝ පොට්ටබ්බ ධාතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අට්ටික සංඥා වගේ පාඨවි වෙන්න පුළුවන්. මොනවා හරි ධාතුවකින් අපි කියන්නේ අත්විඳ ගන්න පුළුවන්. Tamange අස්පනා අපිට පේන පිළිමැදලා සාති කරගන්න පුළුවන් දෙයක් කරන භාවනා කරන යනකොට එකම දෙයක් දිහා බොහෝ වේලාවක් බලනකොට කවදාකවත් ඒකේ මුල් සතහන මුල් ආකාරය මුල් ස්වභාවය දෙවෙනි තෙවෙනි හතරේ බැල්මට හම්බ වෙන්නේ නැහැ. හරියටම ඒ විදිහට බලවුවොත් මේක සඳහා එවැනි බලන බලනදී බලන බලන වෙලාවේ තිබුණ තැනින් වෙන තැනකට මාරු වෙන බව දැන ගැනීම සඳහා අපි තේරවාදී චින්තන තමයි යමක් බලනකොට ආවට ගියාට බලන්න එපා. ඒකේ මොනවා හරි ඒ Taman දකින්න වෙලාවේදී දැකපු සටහන හෝ ආකාරය හිතට ගන්නයි කියලා තියෙනවා. ඊට පස්සේ ඒ සටහන සහ ඒ ආකාරය දෙවෙනි සැරේ එකමතු වෙනකොට තියනවාද? එමෙතන වෙන දේවල් දකින්නවාද? තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි සැරේ දකිනකොට ඒ සටහන් සහ ආකාර දිගේ මොකද්ද වෙනස් වෙන්නේ කියන එක බලන එක තමයි ওই භාවනාවේ නාම රූප පරිච්ඡේද ඥාන ප්‍රදේශයේදී උගාක් වෙහෙසරගෙන උගාක් වීර්ය යොදලා කරන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හුස්ම ගන්නවා කියන එක හොඳයි ඒක වැඩිට බැස්සා. නමුත් හුස්ම ගන්නකොට ගන්න හුස්ම වදින තැන කොහෙද පිට වෙන හුස්ම වදින තැන කොහෙද? මේ දෙක දෙකක්ද එකක්ද? එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්. ඒසොට ගන්න හුස්මේ උණුසුම සිසිලස පිටගෙන හුස්මේ උණුසුම සිසිලස සමානද නැත්නම් ගන්න එක සීතල උණුසුම එක පිටකරන එක උණුසුමද ගන්න එක දිගයි පිටකරන එක කොටයි ගන්න එක කොටයි පිටකරන එක දිගයි වශයෙන් මේකේ තියෙන අනිකුත් ලක්ෂණ ඒවට කියනවා මේ ඒ වගේ අරමුණේ ලකුණු ලක්ෂණ ලිංග කියන වචනේ පාවිච්චි කරනවා ඉතින් ඒකම දැකගෙන ඒකම දැනගෙන ඒකම නැවත මතුවෙනවා නැත්නම් වෙනස් වෙනවද කියන විවෘතතාවයෙන් බලනකොට වෙන අරමුණු කරා හිත නෑදී ආශ්වාස කරන වෙලාවේදී ආශ්වාසයටම නිදර්ශනයක් වශයෙන් හිත යොදන්න අපි විතක්කේ යොදරෝ අරමුණට හිත නංගනවා ආශ්වාසයට ආශ්වාස කියලා නම කියලා කතා කරන එක ලීලා ආශ්වාසයේ තියෙන අර 11 ආකාරයේ මොනව හරි ඒ වෙලාවට කැපිපෙන ලකුණ අපි ආශාසය කියන කේ අත්දැකීම වශයෙන් අත්විඳීම වශයෙන් අස්පනා අපිට දකින දේ වශයෙන් ගන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒත් එක්කම ප්‍රසවාසයනවා ප්‍රසවාසයේ නෙනුට අර වගේම සාධාරණ සාදරව ප්‍රසවාසය මෙනෙහි කරලා ප්‍රසවාසයේ ලකුණු ගන්නවා ප්‍රතිපික වේලාව භාවනා කරනකොට යෝගාවචරයට ලයිසු දෙකක් එනවා. මෙන්න ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ, මෙන්න ප්‍රස්වාසය පෞද්ගලික ලක්ෂණ කිය. ඉතින් එතකොට අර නිකන් හුස්ම ගන්නවා නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කරනවට වැඩිය මේ කෙනාට සපේලා උත්තර දෙන්න පුළුවන් උසාවියක සාක්ෂියක් දෙන කෙනෙක් වශයෙන් මාශ්වාසයලාදී ආශ්වාසය කියලා මිනේ කරා මට ආශ්වාසය වම්නාස්පුඩිය පිටියේ වදිනවා දැනුණා ඒක සීසලස ගතියක් දැනුණා එතකොටම ප්‍රශ්වාසයට මාර්ම ප්‍රශ්වාසය කියලා බෙදීන් කරා මෙනේ කරනකොටම ප්‍රශ්වාසයට ගියා නැත්නම් නොගියා එතකොට මට මේක ඒ වම් නාස්පුඩුවේම හෝ දකුණු නාස්පුඩුවේ උඩ උඩ හෝ උඩුතලයේ දැනුණා ඒක අයිට වැඩි උණුසුමට දැනනවා කියලා කිව්වොත් ඒ කියන තරම් හරියටම නිරීක්ෂණය සහ ඉදිරිපත් කිරීම දක්ෂ නම් ඒ යෝගාචරයේ භාවනාවේ සෑහෙන කොටසක් දිනුන. ඉතින් මේක සඳහා විතක්කේ පාවිච්චි කරනවා. විතක්කේ කියන අරමුණු වෙන එකට හිත නංවන එක. ඊට පස්සේ නංවලා නිකන් ඉන්නේ නැහැ. ඒක අත ගාලා බලලා අත් දැකලා අත්විදලා කියන මේක සීතලයි මේක උණුසුමයි මේක දිගයි මේක කොටයි මේක වදින්නේ අතන මේක වදින්නේ මෙතන කියලා ඒ දෙයට කියනවා විචාර බුද්ධිය නැත්නම් විමසුන් නුවණ කියලා. අරමුණ ගිහිල්ලා නිකන් එන්නේ නැහැ. ඉතින් මේ දෙක භාවනා ලෝකේ වචී සංඛාරෝ කියලා තමයි පාවිච්චි කරන්නේ. වෙන විදිහට කියනවා නම් අපි sannivedanaya සඳහා මේ ලෝකේ පාවිච්චි කරන මේ වචන ඌරුව වචන බිඳීම සිද්ධ වෙන්න ඉස්සර වෙලා යටි හිතේ කාපට්ටක යට සිදුවෙන කැලල තමයි විතක්ක ਵਿਚාර කියන දෙක. ඒක ගැඹුරු සම්බන්ධකමක් තියෙන්නේ. කොහොමද ඒක දන්නවනම් ඒ කෙනාට පැහැදිලිවම හොඳ දේශකෙක් වෙන්න පුළුවන්. Taman දකින්න දේ හරියටම දකින්න විදිහට කියන්න පුළුවන්. ඒක පසුබිමට සාපේක්ෂ වෙන්න ඕනේ. ක්‍රමයෙන් කාලානුරූප වෙනස් වෙන හැටි කියනවා. එතකොට ඒක එච්චර ගැඹුරක් නැහැ. අතන මෙතන කියපු ගමන් අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ නැතු වෙනවා. ඒක හුඟක් නඩු පරදින්නේ ඒ කාරණා නැතිකම නිසා නෙවෙයි. හරියට වෙලා ඉදිරිපත් කරගන්න බෑ. ඒ වගේම අපි කෙනෙකුට කතා කරනකොට ඔච්චර කතා කරන්න ඕන වෙන්නේ මේ හාවදීදී පඳුරට ගහන නිසා. යන්නේ කොයි කියලා අහනවා මල්ලේ පොල් කියනවා. මේ මේ මනස මොකද්ද මේ අහන්නේ? එද හරියට මෙන්න මේකයි කියලා ඇනේට මිටියේ ගහනවා වගේ ගැහුවොත් ඔච්චර කතා කරන දෙයක් නැහැ. අන්නේ සඳහා අරමුණු භාවනා කරනකොට මූල කර්මස්ථානේ මේ වෙලාවේ මගේ ආශාසී මගේ විතක්කය නැත්නම් අරමුණේ මානසිකාරය චේතනාව විතක්ක කියන මේ කර්ම හරහා තමයි අපි හිත යමකට යොමු කරවන්නේ. ඒකට චෛතසික තුනක් වැඩ කරනවා. චේතනා චෛතසිකේ මානසිකාරය සහ විතක්කේ. ඒකේ අන්තිම තුඩේ පොයින්ටර් එකක් වශයෙන් ගත්තොත් තුඩ තමයි විතක්කේ කියන නිසා මගේ හිත කොත් ලක්ෂයක් අරමුණ තියේදී කොයි එකටද නැංගේ කොයි එකටද නංවන්නේ කියන කාර්යයට දන්නවනම් එයා කියන්නේ ආශාසයෙන් නෑ මං ආශාසය කියලා මෙනෙහි කරන්නේ. ਵਿਚාරය කියලා කියන්නේ මට ආශාසයේ වම්නාස්පුඩුවේ පිටිය වදිනවා දැනෙනවා. සිසිලසක් දැනෙනවා. දිගට දැනෙනවා. ඒත් එක්කම අරමුණු මාරු වෙනකොට දැන් කියන්න ඕනේ දැන් මම මේ කතා කරන්නේ ප්‍රසවාසය ගැන ප්‍රසවාසය මතුනම ප්‍රසවාසය මෙනෙහි කර ප්‍රසවාසයට ගියා. මට ඒකට උණුසුමක් හටවුණා. මට සීතල කරන. දැන් මේ කතාව එනවනම් එයා පැහැදිලිවම භාවනාවට බහැලා ඒ නඩුව ඇහෙන වෙලාව ආන්නේ ඒ ටිකේ තමයි අද අපේ තියෙන ගොඩක් ප්‍රශ්න මතුවලා තියෙන්නේ මතු වෙන්නේත් එතනයි ඒක බොහොම සියුම් ගැට ඇරලා කොණ්ඩයක් පිර ගන්න වගේ හරියට මේක තේරුම් අරගත්තොත් යාට තේරෙනවා භාවනා කොච්චර දක්ෂ එක්ුණත් මොකද මේ විදියට හිත මෙහෙවන්න ඕන මෙහෙවන්න කොට තමයි එනේන ආශාසිත හිත යන්නේ එනේන ප්‍රසවාසිත හිත යන්නේ නමුත් අපි ඊයර කතා කරගත්ත විදියට ක්‍රමයෙන් ආශාස ප්‍රසවාසී පෞද්ගලික ලක්ෂණ බොද වෙලා පොදු ලක්ෂණ මතුවෙනකොට ඔය මෙනෙහි කිරීම අල්ලන්නේ නැතුව යනවා. දෙකටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. නිකන් ඔක්කොම නිකන් කැඳ හැලියක් වෙලා ඔක්කොම නිකන් අංශු ගොඩක් පාටපත් වෙලා දූලි ගොඩක් පාටපත් වෙලා යනකොට මේ ආශාසය මේ ප්‍රසවාසය කියලා වෙනස් කරගන්න බැරි වෙනවා. අන්නේ වෙනස් දෙන්න කරන්න බැරි වෙනකොට ඒ යෝගාවචරය දන්නවනම් ඒක හරිය අමාරුයි බලාපොරොත්තු වෙන්න. දැන් මේ සතිය වැඩේ බාර අරන් තියෙන්නේ. නැත්නම් පෞද්ගලික ලක්ෂණ අයින් වෙලා තිනවා පොදු ලක්ෂණට ඇවිල්ලා තිනවා දැන් හිමීට මෙනෙහි කිරීම අයින් කරන්න ඕන. දැන් සතියට භාවනා බාර දෙන්න ඕන. නැත්නම් ප්ලේන් එක ඕටෝ පයිලට්ින් දැන් දාන්න ඕන. දැන් දාන්න පුළුවන්. ආනේ දේ දන්නේ නැතුව මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක බොඳ වෙලා ගියාට පස්සෙත් වෙන්කොට මෙනෙහි කිරීමේ අවශ්‍යතාවය නිසා හයියෙන් හුස්ම ගන්න ගියොත් ඉතින් ආය යනවා භාවනා පිටිපස්සට. මේ හොඳට තැම්බීගෙන යන අල තියෙන භාජනය ඇරලා ඇල් වතුරක් කරුවා වගේ කුදම් ගහනවා. ඇට්ටුණා වෙනවා. ඇට්ටුණා වෙන්නේ භාවනා ගැම්ම ගන්න හදනකොට මුලින් මේ පාවිච්චි කරපු විතක්ක ਵਿਚාර දෙක ස්වභාවයෙන් හැලෙනවා. හැලෙන වෙලාවෙනකොට එයා දැනෙනවා නම් දැන් භාවනා භාවනා විසින්ම දිශාව තෝරාගෙන ගැම්ම ගන්න වෙලාවේදී මම දැන් හිමීට මෙනෙහි කිරීම නතර කරලා මේකට යන්න දෙන්න මෙතෙන්දී කරන්න ඕන කියනක මොනම තාලකින්වත් කාටවත් කියලා දෙන්න බෑ. ඒක හරියට ළමෙක් පුදි කරන අම්මා කෙනෙක් ළමයා නිින්ද යන බව දැනගෙන නැලවිලි කවිය අඩු කරනවා වගේ. බබාට දැන් නිින්ද යගෙන ඉනවනම් අඩු කරනවා මිසක නතර කරන්නේත් නෑ. අරතරන් නිින්ද ගන්න විදිහට හයියෙන් කියන්නේත් නෑ. අන්නේ වගේ මේ වචී සංස්කාරයේ හැලෙන තැන කාය සංස්කාරයේ හැලෙන තැන තරම් ප්‍රසිද්ධ නැහැ. ප්‍රකට නැහැ බයි ඥාන ගෝචරයි. මේ නිසා ඔය විසුද්ධි මාර්ගයේ බුදුගෝසාචාර්යයන් වහන්සේ එහෙම නැත්නම් ඔය තුන්වෙනි පරාජිකා විස්තර කරන ආනාපාන සතිය කොටසේදී පින්නලා දෙනවා මෙන්න මේ දක්ෂ යෝගාවචරය සුත්තමේ ඥාන තියෙන යෝගාවචරය කලපුරුද්ද තියෙන යෝගාවචරය ලෑස්තිලා යන යෝගාවචරය හැමදාම පටන් ගන්න විතක්ක ਵਿਚාර සහිතව ආශ්වාසය ප්‍රශ්වාසය මිනී කියලා පුළුවන් තරම් තමයි එකයි දෙකයි අහුවෙන්නේ. ආ මේක මේ ලකුණු මේක මේ ලකුණු කියලා තේරෙනකොට එහිමීට හිත කාන්දමට යකඩ ඇල්ලුවා වගේ සතිය පිහිටවලා දැන් ආශ්වාස ප්‍රශ්වාසය තේරෙන්න පටන් අර ගන්නවා. දෙක වෙන් කර ගන්න බැරුව. නමුත් මෙනෙහි කිරීම අවශ්‍ය නැතුව. අන්න එතකොට යාගේ විචක්ක ਵਿਚාර දෙක හැලිලා විතක්ක ਵਿਚාර නැතුව සතිය පවතින. ආනපනතික පවතිනවා. අනත අඬ හැරේ නැතුව හී අහනවා. බල් කවිය ගල් කවිය නැතුව කොනා කරත්‍ය අදිනවා. අන්නේ වෙලාවට ඒ යෝගාවචරය ඒක එහෙම නැතුව අර හොඳට වැඩ කරන කොනාටත් ගහ ගහ කෑ ගහ කරන ඩහැර පාන්න ගත්තොත් කොනාට තියෙනවා පස්සේද කොනා ඉන්නේ මමද කොනා කියලා උඩ තේරෙන්නේ නැතු වෙනවා. භාවනාදිත් ඒක වෙනවා. මේ පොතේ ලියලා තිනවා කොටින් දිගටම කරගෙන කරගෙන යනවා. ආනපන පෙන්නේ නැත්නම් විනාශ කරන්න ඕනේ නිසා හයිය කුස්ම ගන්න යනවා. මොකද වෙන්නේ ඉසිකක් කොමක් එන්නේ. අන්තිමට බහන ඉසිකක් වක් කරනවා අන්තිමට පිටපැත්තේ කොන්දේ අමාරුවක් එන්න පටන් අර ගන්නවා අමෝරාවෙ මෙනෙහි කරන්න ගිහිල්ලා. ඉතින් දැන් ආදුනිකයා මේ වලේ වැටෙනවාමයි. මේ මේ මේ බණ ඇහුවයි කියලා ඕක නැති වෙයි කියලා හිතන්න එපා. නමුත් මතක තියාගන්න මෙව්වට න්‍යාය ක්‍රමයක් තියෙනවා. අපි කවදාට න්‍යායට අනුයාත වෙච්ච ගමන් බොහෝම සුළු වේලාවකින් භාවනාව කාර්යමට යගයක් ඇල්ලුවා වගේ ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ භාවනා යන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම කියලා දෙන්න අමාරුයි මේ උත්සාහයක් කරන්න. එතකොට මේ විදිහට වචී සංස්කාර සංසිඳුණාට පස්සේ තමන්ට ආශස් ප්‍රසාදේ හොඳට විශේෂයෙන්ම දෙක වෙන් කරගන්න බැරි තරම් වගේ කී කරුණාට පස්සේ දෙක වෙන් කරගන්න බැරි තරම් සුඛම වුණාට පස්සේ නැත්නම් සියුම් වුණාට පස්සේ අතගාගෙන යන්න වගේ ආශාචි වෙනද නොදනිච්ච මුලකින් පටන් අරගෙන මැද හරාග දක්වාම අතගාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රස්වාසයත් මුලැමැදාග වෙනදාට වඩා ප්‍රදේශයක් අතකාගෙන යන්න පුළුවන්. කණෙක් අතක ගතක යන්න වගේ. එතකොට අන්තිමට මෙවුවා අර ප්‍රස්වාසයේ අගස ආස්වාසයේ මුල අතර තියෙන පරතරය ඊට වඩා අඩුවෙන් පේන ආස්වාසයේ අගස ප්‍රස්වාසයේ මුල අතර තියෙන පරතරය වගේ දේවල් වලදී ඒ වෙන මායාව, ඒ වෙන මැජික් එක මේ අතරමැදින හිස්තන නිකන් යෝගාවචරයට ලාවට වගේ গুপ্ত දෙයක් වශයෙන් අහුවෙන්න පටන් ගන්නවා. අහුවෙන්න පටන් අර ගන්නකොට දැනගන්න ඕනේ දැන් ඉතින් මේ සියල්ල ආම්බන් වෙන්නයි හදන්නේ, කීකර වෙන්නයි හදන්නේ, සංසිඳෙන්නයි හදන්නේ. ඉතින් ඒකට එහෙමම සංසිඳෙන්ටි ඩාරින එක ඉදිච්ච බත ඒලිපේම ගින්දර ඇදලා හැතපෙන්න අරිනවා වගේ. බත හොඳට සරද්දයක් ඉන්නාට පස්සේ ඔක ගුජ ගුජ ගුජ ගුජ ගුජ ගුජ ගා හැතපෙනවයි කියලා එකක් කරනවා. මේ හැතපුණේ නැත්තම් බත ඔය තැම්බිච්ච නැති අතර මෙතන තියෙන ඇට හැපෙන්න ඉඩ තියෙනවා. හැතපෙන්න ඇරියොත් ඉන්ද්‍ර ඇදලා ඉන්ද්‍ර දෙලි පිටින උණුසුමට බත එහෙම හැතපෙනවා. ඉන්ද්‍ර දැම්මොත් බත කර වෙනවා. දම්කුඩ වෙනවා. ඒ නිසා ඒ වගේ මෙතෙන් ගියාට පස්සේ ওই භාවනා හොඳ ලස්සනට කාය සංස්කාර සංසිඳන දැන් වචී සංස්කාර වල ගෙවන් වීම ඇත්තම යෝගාවචරයට හරි අමාරුයි අල්ලන්න. ඒ යෝගාචර හුඟක් වෙලාට අමෝරාවෙන් ඕක දාන්න ගිහිල්ලා අර කියන අවුල ඇති කර ගන්නවා. නමුත් තේරුම් ගතට පස්සේ ඊට පස්සේ කාය සංස්කාර. ඒ කියන්නේ හුස්ම ටික වෙනස නැදෙනවා විතරක් නෙමෙයි හුස්ම නොදෙනෙන මට්ටමට වගේ යනවා. ඉතින් එතකොට යෝගාවචරය අර සම්පූර්ණ ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාලා දෙන මැෂින් එකෙන් යනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පයිලට් කෙනෙකුට කරන්න අවසර නැහැ. ප්ලේන් එක මීටර් 100ක්වත් උස්සනකම් සම්නි කළා වගේ කියනවනේ. ඒකම සාමාන්‍ය පයිලට් දාන්නේ නැහැ ඕටෝ පයිලට් එක. මීටර් 100ක් ගියාට පස්සේ අර කැමැති නම් ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. ඉන්නේ විදිහට දැම්මට පස්සේ තාමත් තියෙනවා. අර පොළවේ ගෙනිච්ච සම්බර භාවයේ ගත්ත මේ දඬු පොනරේ දැන් වාතයේ සම්බර භාවය අරගන්නේ තියෙන්නේ දැන්. ඒක තරලයක් නේ. පොළවේ නෙවෙයිනේ. ඉතින් ඒකේ පටල වෙනකන් සීට් බෙල්ට් එක අයින් කරන සංඥාව දෙන්නේ නැහැ තාම. එයා තාම ටික වෙලාවක් කරලා තමයි ආ දැන් ඕනනම් කැමති කෙනෙකුට සීට් බෙල්ට් ගලවන්න පුළුවන් කියලා අවසරය දෙන්නේ. මොකද නැත්තම් ප්ලේන් එක තාම ඇවිල්ලා නැහැ සම්බර භාවයකට. අන්න ඒ වෙලාවේදී ඒ තඩමාරුව. ඒ කියන්නේ රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට මාරුවෙට වෙලා. එහෙම නැත්නම් කායනුපස්සලා ඉඳලා වේදනානුපස්සනාට හිත මාරු වෙන වෙලාවේදී ලොකු සාන්තිකර තත්ත්වයක් තියෙනවා දන්න කෙනාට. නොදන්න කෙනාට গুপ্ত දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් ඒක කරලා කරලා කරලා පුරුදු වෙලා යම් වෙලාවක යාසස් ප්‍රසස් හොඳට සංසිඳලා ඉන්න වෙලාවේ Taman දැනගත්තොත් දැන් මේ පට ව්‍යාපෝ තේජෝ හරහා අවකාශයට හිත ගිහිල්ලා තියෙනවා. පට ව්‍යාපෝ තේජෝ නැතුව නෙවෙයි ඒව විනිවිද පේනවා දැන්. ඒක නිසා ඒ වෙලාව බලහිටියොත් සද්දත් නැතුව නෙවෙයි. කයත් නැතුවමත් නෙවෙයි. හිතවිලිත් නැතුවම නෙවෙයි. Taman නිකන් පිටින වදින කූඩුවක් ඇතුළට ගියා වගේ. ඒව පරිසරයේ සිද්ධ වෙනවා. නමුත් මට බාධාවක් නැහැ. මට ඒකේ අනතුරක් නැහැ. මට හොඳටම තේරෙනවා මට විශාල ඉඩක් ලැබිලා තියෙනවා කියලා. අන්න ඒක හොඳ පట్టල වෙන්න ඕනේ හිත. මේ පట్టල වීමට නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ පොළවේ ගුරුත්වාකර්ෂණය යටතේ වැඩිච්ච ගුරුත්වාකර්ෂණයට හැදිච්ච අජටාවකාශය හනේකින් ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියාට පස්සේ ඊට තේරෙනවා සීළු දෙය පාවෙන්න පටන් ගන්නවා. අල්ලනවා නම් අල්ලන්නේ කාන්දමට යකඩ විතරයි. ගුරුත්වාකර්ෂණය නැහැ. ඒ වගේ දැන් තමයි තේරෙන්න පටන් ගන්නවා. අර ආමිෂය රූප ධර්ම වලදී ඝන භාවයේ නැතුව මේ සියල්ලම බොහොම සැහැල්ලු පහසු තත්වයකට එන්න පටන් අරගන්නවා. ඉතින් ඒ தത്വයට පැමිණීම භාවනාවේ ප්‍රතිපදාය ප්‍රතිඵලයක් විදිහට සිද්ධ වුණාට ඒ වගේ මේ වෙලාව වෙනකොට අර පොළවේ ඇවිදින එක වගේ දඩබඩස් දඩබඩස් නැතුව බොහොම ශාන්ත සුන්දර තත්ත්වයක් තිබුණාට අපේ හිත ඒකට හැඩ ගැහෙන්න ගොඩක් කල යනවා. අපේ හිත වෙන්නේ අපි පාලනයෙන් ගිලිහුණා වගේ කියලා. වෙනද පේන තිබුණු ආවට ලක්ෂණ නෑ දැන්. අපිට පේන තිබුණු නිමිති නෑ. අරමුණු නැහැ. ඒ නිසා අජටවකාශයේ යානේ අනකරෙකුටාට ඒ යානේ සාමාන්‍යයෙන් Taman වටේ කරකවි කරකවි යන්නේ යාට තේරෙන්නේ නැතුළු කරකිනවද නැද්ද කියලා මොකද සාපේක්ෂව බලන්න දෙයක් නැහැ. ඒකම ඇයකට හැතම 25000කවත් වේගයක් ගන්න ඕනේ. තප්පරයකට හැතම 6ක්වත් යන්න ඕනේ. නමුත් එයාට තේරෙන්නේ යනවායි කියලා. මුළු ඔක්කොම තියෙන අවකාශයේ. ඡන්නේ වගේ යෝගාවචරයට මම යනවද ඉන්නවද ඉඳගෙනද මොකක්වත් තේරෙන්නේ නැතුව යනවා. ඉතින් මේ නිසා උග දෙනෙක් ඇද්ද කරලා අත ගාලා බලනවා ඔක්කොම සෙට් එක තියෙනවා කියනවා. කැලී ටිකේම තියෙනවාද කියලා. එහෙම නැත්නම් හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් සැක උපදවන්න හදනවා. මේ මොනවත් නැතුනොත් හිත නින්දට වැටෙනවා. ඒ කියන්නේ අපේ හිත මායා කරනවා මේක පුල්ලුවන් තරම් গুপ্ত දෙයක් කරගන්න. පුල්ලුවන් තරම් බය උපදින දෙයක් කරන්න. මොකේද මේ කරන්නේ? කායට සහ ජීවිතේට තියෙන ආශාව නිසා. ඉතින් ඒක නා කල්ැතුම ලෑස්ති වෙලා. කලිමුත් මේක දහස්වර වැරදිලා දැනගෙන ගියොත් මේ කය සහ ජීවිත පිළිබඳ තියෙන ආශාව නරකට පාවිච්චි කරලා මේ භාවනායේ දියුණුව බාධා වෙන හැටි අපි මේ තර්ක ඥානෙ අන්වය ඥාන නැත්නම් මේ විමසුන් නුවණ මෙතන මෙතෙන්දි තන්නේ කරම කමට බාධා කරන ප්‍රත්‍යක්ෂ ඥානෙ කපහරනවා ඒ නිසා මම කාය ජීවිත নিরপেক্ষව මම අපේක්ෂාවෙන් ගිහිල්ලා මේ එන හිස්තැනට මේ එන අවකාශයට ඉඩ දීලා මම මේකට හැඩ ගැහෙන්න ඕනේ මම මේක හුරු කරගන්න ඕනේ කියලා හුරුවක් දැනෙනකොටම හුරුවට යනකොටම ඔය ප්‍රීතියේ ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා ඊගාට යන පීති පරිසංවේදී අස සිස්සාමිති සික්ඛති පීති පරිසංවේදී පස සිස්සාමිති සික්ඛති කියන එක පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තිනවා මට්ටම් පහකින් යෝගාචරය අත්දකින්නවා කුද්ධිකා වේටි කණිකා වේටි උබ්බේකා වේටි පරණ ඔක්කන්තික වේටි උබ්බේගා වේටි පරණා වේටි කිය. මේකේ මේ මුල් තුන කුද්ධිකා කණිකා ඔක්කන්තික කියන ප්‍රීති තරුණ ප්‍රීතිය කියලා හඳුන්වන්නේ ඒක පෙන්වන්නේ ඇඟේ කිලිපෙලින් මත වෙනවා. පණුව දුවන වගේ දැනෙනවා. එහෙම නැත්නම් වැස්සට දෙමිනා වගේ දැනෙනවා. කූඹියානා වගේ දැනෙනවා. ඉතින් Taman තේරෙන්නේ නැති මොන මොනවද වෙන්න පටන් ගන්නවා. යෝගාවචරය දන්නේ මේ එකලස් වීම නිසා ගුරුත්වාකර්ෂණ චුම්බකයක් ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියාට පස්සේ වෙන ලකුණකට ඇඟ හැඩ ගැහිමක් කියන එක දන්නේ නැහැ. ඉසලා පිහන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අර ශරීර ආසාව නිසා, බය නිසා, ස්වභාවික වර්ණය නිසා ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම කලාතුරකින් තමයි ඒක භාවනා වார்த்தාවට ඇතුල් කරන්නේ. ඒ ආයිතන් මේක පුද්ගලිකව මට වෙච්ච කරදරයක් කියලා. නමුත් ටික වෙලා ගියාට පස්සේ තේරෙනවා නෑ නෑ මේක මේ භාවනාවේදී ඒක සම්දිස්ථානයක් ඒක ජවනිකාවක් ඒක උනාට පස්සේ කණික පීඩි කියලා කියන මුළු ඇඟම නිකන් කිලිපොලාගෙන යනවා වගේ නිකන් අකුණු විදුලි එළියකට එළියක් වැටලා ගියා වගේ ක්ෂණිකව අර පදාර්ථවත් වෙන්නේ මුළු ඇඟම වෙනවා ඊට පස්සේ මේ දෙකමදීම කය පිළිබඳ තියෙන ආශාව ටික ටික යෝගාවචරය පාවා දෙන්න වෙනවා පාවා දෙනකොට අර ප්‍රීතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රමෝද අවස්ථාවට ඇත්තට මේ තරුණ ප්‍රීතිර දීලා තියෙන පාලි නම තමයි ප්‍රමෝදය කියන්නේ. කුද්ධිකා වේති කණිකා වේති ඊගාට ඔක්කන්තික වේති කියලා නිකන් බැසගත්තා වගේ. වතුරක බලලු කර දක්වා ධනීස දක්වා හිටගෙන හිටපු මිනිස්සේ සියුම්ද උණුසුම් වෙලාක සීතල වතුරක එයා ඒකට බැහැගත්තා වගේ මුළු ඇඟම එතකොට තීරණනේ වතුරෙන් තෙමෙනවා, පෙඟෙනවා, සීතල වෙනවා කියලා. ඒකට තමයි තීරණ පටන් ගන්නවා දැන් අත නිම්මතකින් නෙවෙයි ඒක චිත්තක්ෂණයක් නෙවෙයි මුළු ඇඟම ඒ ප්‍රීණණය එඳ පිනායන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් මේ කටයුතු වෙනකම්ම යෝගාවචරය ඒ කාය ජීවිත নিরপেক্ষව ලෑස්ති ගමනෙන් ගියොත් විතරයි මේ ටික වෙන්නේ. හුඟ දෙනෙක් මේ වෙනකොට බය වෙනවා. මේ කවදාක වෙච්ච නැති දෙයක් නිසා. ඒ වගේම බැරි වෙලාවක්වත් ගිහිල්ලා භාවනා නොකරන කෙනෙකුට ගිහිල්ලා උපදෙස් ගත්තොත් අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් ගාවට අරගෙන යනවා. මේ කෙන්න පෙරලිලක් වෙනවා වෙන්න ඇති. පොඩ් මේ විටමින් K අඩු වෙලා ඇති වෙන්න ඇති. එහෙම නැත්නම් මේ විටමින් C අඩු වෙලා වෙන්න ඇති. ඉතින් බේත් කරන්න පටන් ගන්නවා. ඒ තරම් අපිට ලෙඩ ඕනේ. රෝග ලක්ෂණය මොකා වුණත් අපි බලන්නේ බෙහෙත් දීලා පටන් ගන්න. නමුත් මේ වෙන්නේ මොකද්ද? කෙලස් අඩුවීමක්, ආකර්ෂණ ගුරුත්වාකර්ෂණ අඩුවීමක්. ඉතින් බුදු පියාණන් වහන්සේ පොට්ටපාද වගේ සූත්‍ර වල පෙන්නනවා. මේක ඇත්තටම දුකක්. මේ නොහිතපු විදිහට ඇඟ පොලක් කිලිබිලීම් වෙනවා. එක පැත්තක රත් වෙන එක පැත්තක සීතල වෙන එක පැත්තක් පා වෙන එක පැත්තක් දැයින එක පැත්තක් නොදැයින මේ කටයුතු වෙනකොට ඒක වෙහෙසක් මොකද අපි හිතමු නැති දෙයක් නේ නමුත් ඒක ඒක දුකක් තමයි මහණෙනි කියලා තියෙනවා මහණෙනි මේක දුකක් නමුත් මේක දුකක් කියන්නේ බකට ප්‍රමෝදය කියන පුරුදු වෙන්නේ කියලා මේකට ප්‍රීතිය කියලා කියන පුරුදු වෙන්නේ කියලා කියනවා මේකට පස්සත්ති කියලා කියන පුරුදු වෙන්නේ කියනවා මේ වෙලාවේදී සත්‍ය සමාධි දෙකම තියෙන බව තේරුම් ගන්න කියනවා. මේක හරියට ඒ විදිහට බාරගත්තොත් මේකට තමයි සුඛය කියන්නේ කියලා පුරුදු වෙන්න කියනවා. අර නරක වචන සෙට් එක අයින් කරලා මේක බයක්, අසරණ ගතියක්, තාලු ගතියක්, නොදන්න ගතියක් වෙනුවට ප්‍රමෝදය කියන්නේ මේකට ප්‍රීතිය කියන්නේ මේකට පස්සද්ධිය කියන්නේ මේකට සති සම්පජඤ්ඤය කියන්නේ මේකට සුඛය කියන්නේ කියලා යෝගාවචරගේ හිත ඒ ඇති වෙච්ච දේ සමාදම් කරවන ඇති වෙච්ච දේ එළඹ වාසය කරවන බුද්ධියට සින්න කරන විදිය වෙනම උපදේශයක් දෙනවා ඒක යෝනිසෝ මනසකාරයේදී ඒ කරන්න විතරයි තේරෙන්නේ එහෙම නැත්නම් හිතන්නේ මේ බුදුහාමුදුරු මේ දුකට වෙන නමක් දාන්න හදනවා කියලා ඒ නිසා ඒ ඒ සම්දිස්ථානයේදී මේක හරි පාරට දාගත්තොත් පීටිපටි සංවේදී අසසී සාමිති සික්කදී හරි පාරට දැම්මේ නැත්නම් යෝගාචරයේ කොටින්දට වැටෙනවා එහෙම නැත්නම් සැකයක් උපදවනවා නැත්නම් හයිය හුස්ම ගන්න යනවා එහෙම නැත්තම් අද්ද කරලා බලනවා මේ මොකද උනේ කියලා. ඉතින් ඒක නොවි ඒ වගේ වැරදි එහෙම නැත්තම් අතපසුකින් නොවි ගොඩ ගිය කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒ නිසා ඒක පුද්ගලිකව පාඩු කරගන්න එපා. නමුත් මේ බණක් ඇහිච්ච නිසා සූදානම් ඊයෑමට තරම් පෞරුෂත්වයක් තියෙන නිසා යම් ප්‍රමාණයකට කාය ජීවිත নিরপেক্ষව තමන්ට සද්ධාාවක් ගන්න පුළුවන්කම තියෙන නිසා එයා දන්න කෙනා ඒක යෝනිසමංචකාට දාගෙන ඉව එනකොට කලබල වෙන්නේ ඔහොමම මූල කර්මස්ථානෙම හිත පවත් හැබැයි මෙතන මූල කර්මස්ථාන කියන නමත් නිර්වචනය කරන්න ඕනේ. මොකද දැන් ආනාපානෙ පේන්නේ නැහැ. නමුත් මේවට කලබල වුණොත් කලබල වෙච්ච ගමන් ආය ආනාපානෙ එනවා. සැක කරව ගමන් ආනාපානෙ එනවා. අන්න ඒ වෙලාවට සර්වචනන්සේ සඳහන් කළා තියෙනවා අර මෙත්ත කරුණ මුදිතා උපේක්ඛා කියන ඒ අර ගමන් මල්ලේ තියෙන බේත් තියෙනවානේ. දැන් මේකට බය වෙලා වෙහෙසාව තියෙනවා නම් කරුණාවට දාලා බලන්න. ඉස්සරහට යන්න ඕන ඔය මදයි අපේ අම්මවත් ඔච්චර භාවනා කරන්නේ මම වැඩි කරන්න හොඳ අපේ પરම්පරාවේ කට්ටිය ඔහොම කරලා නැහැ කියලා අපව යනවනම් මුදිතාව දාලා ගන්න. ද්වේෂයක් එනවනම් මෛත්‍රිය දාන්න. ආදිවාසී බුදුජානනාංශේ ඒ පණිදාය භාවනා පණිදාය භාවනා කියලා බොහෝමත්න සූත්‍ර දේශනා කරලා තියෙනවා. හැබැයි එතකොට අඩුම කඩම තියෙන්න ඕනේ මල්ලේ. එහෙම නැත්නම් කාය ජීවිත නිර්පේක්ෂව ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒක නිසා මම පුරුදු කරලා තියෙන වචනයක් තමයි සැකනම් බයනම් අනිෂ්ඨිරනම් ආනපනිය අල්ලන්න. සැක නැත්තම් බය නැත්තම් යන්න ලෑස්ති නම් ওই වෙන ඕන දෙයකට ඉඩ දෙන්න. ඒක තමයි සෙල්ලක්කාරකම කියන්නේ. ඒක තමයි රැඩිකල් වාදී කියන්නේ. ඒකට යෝනිසෝමනසිකාරය කියලා මම අර්ථකථනය දෙන්නේ. ඉතින් යෝනිසෝමනසිකාරය තියෙන කරන කාය සංස්කාර සංසිඳනකොට ඉදිරියේ තියෙන පීති පරිසංවේදී සුඛ පරිසංවේදී සුඛය කියලා කියන්නේ එතකොට ඒ ආස්වාසය ආස්වාදයක් වෙලා. ඒ තමයි අචාන් බ්‍රහ්ම නිතරම කියන්නේ beautiful breathing කියලා. breath එක beautiful වෙනවා. අපි සිංහලට දාන තියෙන එක ආස්වාස කරනකොට ලෝකේ තියෙන සියලුම ශක්තිය සියලුම දැනුම සියලුම සමබරතා තමන් ආග්‍රහණය කරනවා ආස්වාදයක් වෙනවා අම්මා දීපු කිරි වලටත් වඩා මුළු ලෝකෙම ඉගෙන ගන්නටත් වඩා මේක ආස්වාසයක් මේ ආස්වාසයේ මුලැමැදව වශයෙන් වෙන් කරගන්න බැරි තරමේ තියෙද්දී හරි ඒකේ යෙදිලා ඉන්නකොට තේරෙනවා ඉතින් මම සම්පූර්ණ ස්වභාවික සතෙක් සම්පූර්ණ ස්වභාවික අපි යෙදිලා ගත කරනවා එතකොට නඩත්තු කරන දෙයක් නැහැ සියල්ල ස්වභාවයෙන් නඩත්තු වෙනවා හිත කය දෙකම පිළියම් කරනවා වාසුව සේවාවල් කරනවා මසාජ් කරනවා ඔක්කොම කරලා හදනවා මොනවත් නොකර ඒ සුඛයට එහෙම මේ යන්න දුන්නොත් කලබල කරන්නේ නැතුව ඒකට කියන්නේ සිද්ධි කරනවා කියලා. ඒකට කියන්නේ අපි වශී කර ගන්නවා කියලා. මුදට හිත හුරු කර ගන්නවා. අන්නේ මේ ප්‍රීති සුඛ දෙක මතු වෙනකොට ඒක දුකක් කරදරයක් විදිහටත් අත්දකින්න ඉඩ තියෙනවා. අසුවිරු ඥාන නැත්නම් ලෑස්ති මනසක් නැත්නම්. ශක්තිය දරේ දන්නවනම් දන්න දැනුම තීරණ ලෑස්තිලා යනවනම් ඒකම වෙනස් පැත්තකට හැරිලා ප්‍රීති සුඛ වශයෙන් පහළ වෙන්න පුළුවන්. නමුත් මේ ආනාපාන සති සූත්‍රයේ පෙන්නන්නේ නරක පැත්ත නෙවෙයි ප්‍රීති සුඛ තියෙන පැත්ත. ඉතින් මේ විදිහට ඒ ලැබිච්ච රූප ධර්මයන්ගෙන් ජීවිල ලැබිච්ච ස්පාසුව ඒක හරියට ප්‍රීති සහ සුඛ වේදනාවක් වශයෙන් ඇඟේ වැවෙන්න ඇරලා අඟ පුරාවට මේක අත්දකලා එහෙමම යමක් නොකර සිටීමේ කලාව සංස්කරණය නොකර සිටීමේ කලාව වෙන දෙයට වෙන්නර්ලා ඉඳ සිටින කලාව දැක ගන්නකොට යාට තේරෙනවා මම දැන් කයෙන් අකුසල් කරන කයෙන් කායික ක්‍රියා කරන හිතකුත් නැහැ වචී වචනෙන් කතා කරන තේ වචී සංස්කාරත් නැහැ නැත්නම් කාය සංස්කාරත් ගෙවම් කරලා වචී සංස්කාරත් ගෙවම් කරලා දැන් මේ ප්‍රීති සුඛ ආවට ඒක ඒක ධර්මයෙන් ලැබිච්ච දායාදයක් වශයෙන් මිස මම මොනම විදියකින් නගල නැතු කියලා හිතත් වෙන දේ පිළිගන්න යනකොට නැත්නම් මම හිතාමතා කායික වාචික මානසික ක්‍රියා නැති වුණත් මේ ලබ්බේතෝ විලේ තියෙනවා කියලා තේරෙනවා. ඒතුලේ පුදුමාකාර වැඩ වගේක් කියනවා. අර තේරෙනවා චිත්ත පරිසංවේදී අසසි සාමිතිකති මේ හිතේ වැඩ මේ කාපට්ටකේ යට වැඩ tire පිටිපස්සේ වැඩ මොන්නම වෙනසක්වත් නැතුව යනවා. අමල්ලාට ගොඩාක් පරණ වෙච්ච දේවල් තේරෙන පටන් ගන්නවා. හිටගත්ත නරක හරි හොඳ නරක දේවල් බක් කාලා එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නෑදෑයෝ පේන්න පටන් ගන්නවා. ගොඩාක් දේවල් අර මතු පිටින් එන සංඥා අයින් වෙලා ඉදurangගේ 100ක් සමුගත්තට පස්සේ අර හිතේ කොච්ච තම තම තිබුණු අවස්ථාවක් ගන්න බැරුව තිබුණු හිර වෙලා තිබුණු දේවල් එන්න පටන් ගන්නවා. ඒක බොහෝ විට බුද්ධ ආගමේ හැටියට කියනවා මේ ආත්ම දේවල්ම වෙන්න ඕනේ නැහැ. අනන්ත අප්‍රමාණ හිතේ තැම්පත් වෙලා ප්‍රකාශ කරගන්න බැරුව ලැජ්ජ බය නිසා එනතම හිරියොතප් නිසා එහෙම නැත්නම් බය නිසා යටපත් වෙච්ච නැති අපේ හැඟුම් තියනවනේ ඒ ඔක්කොම යට ගොජ දාමින් තියෙනවා. ඉතින් ඒක දිහා දකිනකොට පේනවා මේ සුන්දර ගමනක් යනකොට ආය අසුචි වලකට වැටෙනවා වගේ. ඒක තුන හොඳ දේවල් නෑ. ඒක දින්නේ කුණු වෙච්ච දේවල්, බාගට තැම්මිච්ච දේවල්. පැහි පැහි මෙට්ටහි වෙවි තියෙන දේවල් චිත්ත සංකාරය එන පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඕනම කෙනෙකුට গুপ্ত ධර්ම අධිමානසික ශක්තිය නැත්නම් රහත් උනා. එහෙම නැත්නම් මට දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍යෝ පේනවා. මරිච්ච අම්මා තාත්තා පේනවා. පරණ මතක පේන ඕන පිස්සුවක් කෙලින්න පුළුවන්. මොකද මේ දන්නේ නැති ලෝකයකට ගිහිල්ලා තියෙන්නේ. ඒ හැම දෙයකින්ම වෙන්නේ ගමන බාධා වෙන එකයි. මේකටත් කරන්න තියෙන්නේ කාය සංස්කාර වලට කරපු දෙමයි. වචී සංස්කාරට වෙච්ච දා මේක දිහා දැකලා මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා. මේක ප්‍රතික්ෂේප කරන්න එපා. ගොජ දාන්නනේ. ඔයසේලා භික්ෂුණිය භික්ෂුණිය දැකලා මාර්යා අහව ප්‍රශ්නයක්. මේක මේ මමයා කියන එක අනුන් උඹට කරපු හෝනියමක්ද නැත්නම් උඹ හදාගත්ත වදාගත්ත එකක්ද කියලා අහමු. මමයා ඊට සීලා භික්ෂුණිය කතා කරලා කියනවා නයිදං අත්ත කතම් බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්‍යති දැන් මේ චිත්ත සංඛාර දකිනකොට මේක මට කවුරු හරි කරපු ඕනියමක්ද කියලා හිතන තරම් මේක ඇතුලේ තියෙන කුණු වෙච්ච ගඳ ගහන ගොඩාක් දේවල්. නමුත් කවුරු හරි මේක කෙරුවයි කියන්න නම් ආත්ම සංඥාව ගන්න වෙනවා. එහෙම නැත්නම් මේ මං කරගත්ත දෙයක් නම් කවදාකවත් මේ කුණු කොන්දරයක්. මම මට අහේනියක් මං කරගන්නේ නැහැ ඒ නිසා මේක මම කරපු ප්‍රතිබිම්බයක් කියන්නත් බෑ. අනුන් කරපු හෝනියමක් කරන්නත් බෑ. මේ හේතුපටිච්ච ධර්ම නිසා ඇති වෙලා දිරව ගන්න බැරි වෙච්ච රොස්ස. එකතු වෙච්ච ටික. මේක මේ හේතු නැති වෙච්ච වෙලාවද මේ නලියනොයි කියලා කියන්නේ හේතු ගෙවෙන්නේ තියෙන්නේ. ඔකට හේම්ම ගෙවෙන්න දුන්නොත් මේ චිත්ත සංස්කාර සංසිඳන පටන් ගන්නවා. එයාට තේරෙන්න පටන් ගන්න මේකට කුලප්පු වුණොත් හිත කරදර ගත්තොත් ගන්න ගන්න වැඩි වෙනවා. මේක තියා බලලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා අර ආස්වාද ප්‍රසාර සංසිඳනකොට යම් ආකාරයකට අපි ක්‍රියාත්මක වුණාද මෙනෙහි කිරීම නැති වෙලත් භාවනා කරන්න අපි යම් ආකාරයක පණිවිඩයක් පාඩමක් ඉගෙන ගත්තද ඒ වගේ මේකටත් එහෙම තැම්පත් වෙන්න ගියොත් හිතා ගන්න බෑ ඉනි තිබ්බ හේනක දඹු ගිනි පැච්චලා වත්ලා වත්ලා වත්ලා අලු බවටපත් වුණා වගේ. අය ගිනි ගන්න දෙයක් නැහැ නේ. ඒක දැව නෑ දැන්. ඉන්ධන නෑ. ගලින ඉස්සලනපත් උනේ දර ගින්නේ ගින්දරපත් වෙලා. පස්සේ දඹු බහැලා. ඒකත් නෙවුනා වගේ පේන්න පටන් ගන්නවා. කාය වචී මනෝ කියන මොන්නම කාරණාවක්වත් නැති අර ඉස්සල්ලා රූප ධර්ම ගෙවන් කරාටත් වැඩිය ඊටාම ගැඹුරු ඊටාම පුළුල් ඊටාම ස්පාසු ජනක හිත විතරයි මේ ලෝකේ තියෙන්නේ කියන මතයට එන්න පුළුවන් තැනකට යනවා. චිත්තපටි සංවේදී අසසී සාමිති සික්කති. චිත්තපටි සංවේදී පසසී සාමි සික්කති. මොනම දෙයක්වත් අදාළ නැහැ. දේවල් තිබුණාට වදින්නේ නැහැ. නිලුම්පතවල තියෙන වතුර කඳුල වගේ. රූප තිබුණාට, ශබ්ද තිබුණාට, බාහිර තිබුණාට Tamanට හොඳටම තේනවා කිසිම දෙයකින් Tamanට දුක් දෙන ගතියක්. පෙළෙන ගතියක්. කවන ගතියක් නැතුව හිත පමනක් කියන වගේ චිත්ත පරිදේකන දෙයක් වෙන්න බෑ මේ ලෝක ආදාකත් හිතකට රූප ධර්ම නැතුව ඉන්න බෑ. නමුත් මෙතන ගියාම චිත්ත පරිසංවේදී කියලා මේක අටුවාචාරින් වහන්සේලා විස්තර කරන්නේ චතුත් අධ්‍යානයේ වගේ හුස්මත් නතර වෙලා දැන් නිකන් අවකාශයේ අජට අවකාශය ආනෙන් එළියට ඇවිල්ලා මෙයා දැන්. අවකාශයේ ඉන්නා වගේ චිත්ත පරිසංවේදී තත්ත්වයට යනවා. ඒ ඒ කියන්නේ යෝගාවචරයා කය දන් දෙන්න ලෑස්ති, ජීවිතේ දන් දෙන්න ලෑස්ති. ඊට කල්ැතුව නැද අපිට දන් දීලා, වස්තු භෝග දන් දීලා හිත තියෙනවා සම්නි කර පිරිසුදු මොනවාක්වත් ගැටුමක් නැති, හැප්පෙන්න දෙයක් නැති තැනක මේ මේ පවත්වන ගතිය අපි සමාධියක තියෙන උපරිමය කියලා කියනවා. නමුත් ඒකට ලෑස්තිලා කියන තිකනොඩ බේනේ තන්නේ කර තනි වෙච්ච හවුහරණක් නැති යන්නේනමක් නැති තන්නේ කර අසරමං වෙච්ච ගතියක්. ඉතින් එහෙම කෙනෙකුට මේක සමාධියක් කියන්නත් බෑ මේක පෙන්නේ පුළුවන් තරම් හැකේ ඉක්මනට ගෙසෙට් SMS එකක් කරගෙන තමයි හිතේ. දැන් තනි වෙලා නැතිනේ පාර වැරදිලා. GPS වැඩ කරන්නේත් නැහැ, කාර් එක තේරෙන්නේත් නැහැ, දැන් අතරමං වෙලා. ඉතින් කුලප්පු වෙන ගතිය තියෙනවා. ඉතින් මේවා එකක්වත් මේ කියන මානසික தত্ত্ব එකක්වත් මේ කිසිම කෙනෙකුට නොලැබී නැහැ. අනිවාර්යයෙන්ම ලැබිලා තියෙනවා. නමුත් අර බන්ධනේ වැඩි නිසා ආපහු ගෙදර යන තියෙන ආසාව සම්බන්ධකම් පවත්තන්න තියෙන ආසාව නිසා මෙතෙන්ද ගිය ගමන් සත්පුරුෂයා බලනවා මේක වැඩි කරන්න. අසත්පුරුෂයා බලනවා ආය අර දන්න කෙනෙකුට කතා කරන්න. එහෙම නැත්නම් මොන හරි සම්බන්ධයක් ඇති කරන්න. ඉතින් අර ගමරාලේ හේනක් වවලා. ඉතින් හෙන්ත හොඳට කඩාගෙන ඉක හැදීගෙන එන කාලේ උදේ කියලා බලනකොට වංගෙඩි වගේක් තියෙනවලු. තේරම හේන පාළු කරලා. පස්සේ ගමට ආලා අන වෙලක් ඇවලු ගම වංගෙඩි හේරම් බැඳලා තියපල්ලා මේක මේ මගේ හේන නැති කරන වංගෙඩි වලින් කියලා. ඉති වංගෙඩි ඔක්කොම වැන්දලු. වැන්දලා පහුවෙන්ද බලනකොට ඒත් කරදරේ. පස්සේ ගම ආලා රෑ කියලා බලනකොට අනේ වංගෙඩි තරම් කකුල් තියෙන සුද්ධෝ සුදු ඇතෙක් ඇවිල්ලා. තේරම කනවලු මේක. ඉතින් මෙයා හිමීට මෙට ළඟින් ළඟින් ළඟට ගිහිල්ලා වලිගේ අල්ලනවත් එක්කම අස් මේ අස් මේ ඇතා ගියලු දිවි ලෝකෙ. මල්ලා කෙලියයි මේ කමරාට හිතා ගන්න බෑ. දිවි ලෝකෙ ගෙදර ඇවිල්ලා මිනිහට මේක විඳ ගන්න බැරි නිසා අඹුවට කතා කරලා කිව්වලු මායියෝ වැඩක් වුණා. ඊරෑ මම මේ ලැල්ලුවා ලුවන් දිවි ලෝක කියන්නේ කියලා බෑ කාටවත් කියන්න එපයි. ඉතින් වයිෆ්ට කිව්වට පස්සේ කාටවත් කියන්න එපයි කියලා රොහිටර් වගේ තමයි. <laughs> ඊයම්මන්නේ අල්ලපු දෙයක් කරන්නේ කිව්වා අපේ මහත්තයා ඊයේ කර්මාගේ මෙහෙම එකක් කළා තියෙනවා. දැන් මම පොරොන්දු කරගෙන තියෙන්නේ මමත් එන්න යන්න. අනේ එහෙම කරන්න එපා අප්පා මටත් එන්න ඕනේ මාත් එන්න. ඒ මනස එයාගේ මනුස්සයාට කිය. මං තිරුණාට ගමේම කට්ටියට පණිවිඩය ගිහිල්ලා. පහුවෙන්දත් කමරාල එමීට ගිහිල්ලා වලිගේ අල්ල ගන්නකොට මෙන්න වදී මායි ඇවිල්ලා අල්ලගත්තා. ඊට පස්සේ අල්ලපු ගෙදර මායි අල්ලගත්තා. ඊට පස්සේ අන්කොට වැලට තියනවා උඩට යනකොට මේ කෙනෙක් කිව්වා ගම මාත්‍යෝ ඒ දිව්‍ය ලෝකේ රත්තරම මණික්මයින කුරුණිය කොච්චර සයිස්ද කියලා. ඉතින් තමරාට සයිස් එක කියන්නේ ගාම තේරම ආයෙසෙදක් අර හේනට වැටෙනවා. තනියම යනකොට ඕනේ ගමනක් ඇත. වයිෆ්ට කියලා ගියොත් එහෙනම් නැහැ. එනිසා මෙතනදී කාය ජීවිත ආසාව තියෙනවා නම් නැවතත් Taman අර මෙතික් අනන්‍යතාවය ලබා ගැනීම සඳහා පවුලට තිබුණු සම්බන්ධතාවය නැහැදැහැනිස සම්බන්ධතාවය ඉඩංගණන් වල තියෙන සම්බන්ධතාවය රත්තරන් මුණු මෙතික් වල තියෙන සම්බන්ධතාවය හරකබාන තියෙන සම්බන්ධතාවය මෙතෙන්දි මතක් වුණොත් වෙනවත් එක්කම ඒ ගමරාලගේ දෙවෙනි දිවි ලෝක ගමන තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හරීම ප්‍රායෝගික හරීම පුද්ගලික දෙයක් වගේ. හරීම ආත්මార్థකාමී දෙයක් වගේ පේන්නේ. ඒ නිසා ඒකට පුත්‍රචාන්නාංශය කියලා තියෙනවා ඕනම කෙනෙකුට මේ න්‍යාය සත්‍යයි. ඒ නිසා මේකට ලෑස්තිලා යන්න මෙතනදී හිත තර්ක හිත නානා සම්බන්ධකම් ඇති කරන්න හදනවා. එතකොට වෙන්නේ ආයශරයක් අර තිබුණ විදිහට හයියෙන් හුස්මක් ගන්නවා. මුළු ඇඟටම ආය වේදනාව දැනෙන්න පටන් අර ගන්නවා. ඒ නැත්නම් සද්ද ඇහෙන්න පටන් අර ගන්නවා ආයශරයක් වැටෙනවා වගේ තියෙනවා. ඒක අර වැරද්දක්මත් නෙවෙයි මෙහෙම ටිකක් යනවා ආය වැටෙනවා ආය ටිකක් යනවා ආය වැටෙනවා පුරුදු කරගන්න වෙනවා මනසේ ඉන්ද්‍රයන්ට ප්‍රතිබද්ධ නැති වෙනවම සමතුලිතතාවයක් තියෙනවා ඒක sannivedanaya කරන්න බෑ ඒක කාටවත් දෙන්නත් බෑ කාට හොරකම් කරන්නත් බෑ ඒ එකලස එනකොට ඉතින්ට යනවා එකලස නැති වෙන්න පුළුවන් ඕනම වෙලාවක නැති වෙච්ච ගමන් ආයෙත් මේ ආමිෂ ලෝකෙට ඉන්දිය බද්ධ ලෝකෙට වැටෙනවා එතකොට යාට තේරෙනවා දැන් මට ලෝක දෙකක් තියෙනවා. මෙලවදීම නිවන් දැක්කා වගේ නැත්නම් දිවි ලෝකෙ ගියා වගේ ලෝකෙකුත් තියෙනවා. මෙලවදීම මේ දාඩිය දාන අනන්‍යතාව තියෙන ලෝකෙකුත් තියෙනවා. මෙන්න මෙතෙන් ආවට පස්සේ ඒක නා මේ ගැටුම් බැඳුම් නැති සීමා මායියාවල් නැති මේ චිත්ත පරිසංවේදී தত্ত্বය බහුලීකත කරන විදිහේ ජීවිත රටාවක් ආහාර විහාර මනෝ ව්‍යාපාර හදා ගන්නවනම් සත්පුරුෂයෙක් කියලා කියන්න පුළුවන්. අමාරු දෙයක් පෙන්නලා තියෙනවා. එයා ඒකට ගැළපෙන තාලෙට අනික් සියලුම දේවල් ක්‍රමයෙන් පාවා දෙනවා. අපි පාවා දෙන්නේ බයටවත් ආදායම් බද්දෙන් නිදහස් වෙන්නවක්වත් එකට නෙමෙයි. දන්නවා මේක අතපය දුපා මෙන්න මේ තරම් සැපක් ලැබෙනවා කියලා. ඉතින් ඒ විදිහට චිත්තපටි සංවේදී ඒ කියන්නේ චිත්තානුපසන පළවෙනි පාඩම. මේකට සම වැදුනොත් එයා ඊගාට අභිප්‍රමෝදයන් චිත්තං කියලා මුළු ජීවිතේ කවදාකවත් ඉන්නේ අති ප්‍රමෝදයක් පිටින්න පටන් ගන්නවා. දන්නව මෙතකල් කෙරුවේ රූප හම්බ කරා, ශබ්ද හම්බ කරා, ගන්ධ රස පහස හම්බ කරා. මෙතකල් කෙරුවේ ඇහ කන දිව නාසය පිනවන්න ගියා. මේ එකක්වත් තියෙන සාකල් චිත්තපටි සංවේදී ගන්න බෑ. චිත්තපටි සංවේදී ගන්න කන ඇද්දක වහන්න ඕනේ, පේන රූප අභිරමණය නොකරන්න ඕනේ. නිසද්ද තැනකට යන්න ඕනේ, ශබ්ද අභිරමණය නොකර ඉන්න ගන්ධ රස අභිරමණය කරන්න බෑ. කයෙන් යම් ආකාරයක පහසක් විඳින තාක්කල් චිත්තපටි සංවේදී නෑ. ඒ නිසා මෙතෙක් කල මොනවද හම්බ කරේ? ඒ ඔක්කොම බරු. ඒ ඔක්කොම මේ සංසාරයට ඇදමෙද තබන දේවල්. නමුත් ඒ ඔච්චර නෝඩකම් අපි කරද්දි මේ චිත්තපටි සංවේදී කියන එක අපි වෙනුවෙන් බලාපොරොත්තු ඉන්නවා. ඒක අපිට නරකක් හිතන්නේ අපි පහත් කළ හලකන්නේ ධර්මයේ දිගේ ගියොත් ප්‍රතිපදා දිගේ ගියොත් තියෙනවා ඊට පස්සේ ඒක නට දෙමන් සංධියකට ගිය කෙනා වගේ තේරෙනවා. මේකට දැන් මට දක්ෂකම තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස හම්බ කරන්න, දරුව මල්ල හම්බ කරන්න, හරක බාන හම්බ කරන්න, රත්තරන් මුතු මිනිස් හම්බ කරන්න. නැත්නම් කවදාකවත් මේ වගේ විවිධ තනක් දෙන්නේ. ඒවා බන්ධන. ඒවා අසහන. ඒවා ආතති. ඒ තියෙද්දි මේක පාවිච්චි කරන්නත් පුළුවන් කියන එක මනුස්ස හිතකට හිතන්න බෑ. මනුස්ස හිත අරක විතරයි දකින්න හිතනවා ඒක තිබුණත් මේ ආධ්‍යාත්ම ජීවිතේට අපි අකප්ප වෙයි. ආධ්‍යාත්මික ජීවිතය ගියොත් මේ කාමක ලෝකයට අකප කියලා. කිසිම අකපතාවයක් මේ දෙකම බුද්ධ විඳින්න පුළුවන්. මේ දෙකම බුද්ධ විඳිද්දී ඒ දෙකට සමසිත හෝ එහෙම නැත්නම් මේ Tamanට වැඩියෙන් අවශ්‍ය නම් මේ කායික මානසික සුවය මේකට ගැළපෙන විදිහට ගත කිරීම 100ක් උත්කලික මතයක්. ඒ පැත්තට ගිය ගමන් අර අභිප්‍රමෝද ගතිය, අති ප්‍රමෝදය එයාට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි සමාදාහං චිත්තං. ඒකට ගැළපෙන ජීවන රටාවකට යෝගාවචර තීන්දුව කරන්න මේ බවට දැකලත් ආයතන පළපුරුද්දට මට නුතුරු නොපුරුදු දීකරඩිය පුරුදු කණවැන්දම හොඳයි කියලා අර ආයතන සම්බන්ධතාව වලට යන එකට කිසි කෙනෙකුට දොස් කියන්නත් බෑ කිසි කෙනෙක් වග කියන්නෙත් නෑ බුදුරජාණන් කියනවා මට ඒ සම්බන්ධයෙන් වග කියන්නේ බුදුහාමර ගැලවුම් කාරයක් නෙවෙයි පෙන්නලා දෙනවා ඒ නිසා මේ සමාදාන චිත්ත කියලා කියන්නේ තර්ක මනස දාලා මේ දෙකෙන් මම ඒ දැකපු දෙයට යනවද අලුතෙන් නැත්නම් ඒව දන්නේ නැති දේනේ දන්න අනන්‍යතාවයට දන්න දුවදරුවන්ට දන්න වස්තු භෝගයට දන්න හරක බාණ්ඩ යනවද කියන එක මේක කනකස් බෑවයි ඒ සිතුරින් ආස බලනවා කියලා අපි උපමාවක් දෙනවා මනුසකම ලබන්න ඊටත් ටිකක් අමාරුයි හිතාමතා ගියොත් ඒකාන්තෙම අපි යන්නේ අනන්‍යතාවයට අමාසවලයි කියලා අඳුනා ගන්න. මගේ දුව දරුවන්ට සම්බන්ධ වෙන්න, මගේ නෑදෑයින්ට සම්බන්ධ වෙන්න, හරක බාන්න සම්බන්ධ වෙන්න, වස්තු භෝගවලට සම්බන්ධ වෙන්න. ඒකට දේශපාලනඥයෝ හරීම කැමති. දේශපාලනඥයෝ දෙන්නේ මේක තමයි. මම දෙන්නම් ඔබට ඒක. ඒකට මේ ආර්ථික විශේෂඥයෝ, සමාජ විශේෂඥයෝ බුරුතු පිටින් ඇවිල්ලා අපිට කියනවා උඹට මැනිකට සාරි දෝනේ මැනිකට කූරු දෝනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්න මට ඡන්දෙ විතරක් දෙන්න ඕන එච්චරයි බුදුරජාණන්සේ කියනවා කොච්චර ලෝකයා ඔබට ඔය පැත්තට අදින්න ගියත් මම මේ කියන දේ ගලියේ කෙටුවා වගේ කද්දාකත් තරද්දක් නෑ උඹට ගියොත් මේකට යන්න පුළුවන් ඉතින් සමාදාහන් ඒකට එළඹ පෙළඹ වාසය කරනවා කියන එක භ්‍රමචර්ය ජීවිතේ පැවිදි ජීවිතේ යෝගාචර ජීවිතේ නැත්නම් බ්‍රහ්ම වාසය වරි ලස්සන ආචරණය බුදුචර්යනාංශයේ සමාදාහන් චිත්තං කියන එක තේරුම් කරගත්තේ එතකොට එයා දන්නවා මේකට ගියොත් බන්ධනයක් මේකට ගියොත් විමුක්තියක් විමුක්තිය දෙකේ පොත්තන් දෙකක් තියෙනවා කොයි පොත්තම තද කරන්නේ ඉතින් ඒ ආනපාන යනකොට කියනවා ඊට පස්සේ විමෝචන චිත්තං වලට තමයි වැටෙන්නේ කියලා ඒක අපි මේ බණ කියන්නේ අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ අපි භාවනා කරන්නේ වැඩමුළු පවත්න්නේ මේ වගේ අවස්ථාවක් එකක් නෙමෙයි භාවනා ජීවිත දෙතුන් බලක හම්බ වෙනවා හම්බ වෙන හම්බ වෙන හැම වෙලාවෙම අධි කුසලයේ පැත්තට ඝර්ෂණයේ අදු පැත්තට ආතතිය අඩු පැත්තට අසහනේ අඩු පැත්තට ඒ හම් වෙන වෙලාවදී කරගෙන කරගෙන ගියොත් සත්පුරුෂ ගතිය වැඩෙනවා. ඒ ඒ ඒ ටික සමාදන් සඳහන් කරලා දෙන්නේ චිත්ත අනුපසනාව කරතද. චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තම් විමෝ සමාදාහං චිත්තම් විමෝචං චිත්තම්. එතකොට ඒකනේ ධක්විත වෙලා ඉවරයි. යාට ඕන මේ පැත්තට යන්න පුළුවන් නැත්නම් මේ පැත්තට යන්න පුළුවන්. නමුත් ඒකේ නාමයේ සමාජයට වග වෙන්න උත්සාහ කරොත් ඒකාන්තයෙන්ම වැටෙන්නේ අර බරපතල පැත්තට තමයි. වගකීම් බර පැත්තට, ආතතිගත වෙන පැත්තට. ඒකෙදි මේ පැත්තට යනවයි කියන එක හිතා ගන්න බෑ මනුස්ස මනසයි මෙච්චර මේ ආතතියට කැමති කියලා. ඇයි මනුස්ස මනසක් මේ විදිහට මේ අසහනෙට කැමති කියලා. ඇයි මේ මනුස්ස මනසක් මේ තරම් දැවිලි තැවිලි වලට කැමති කියලා. ඒ නිසා තමයි මට මතකයි කතා කරලා කියනවා මේ මිනිසෙකුට දුන්නොත් මේ අනිව දිවි ලෝකේ මේ මනුස්ස ලෝකේ මේ අපාය කියලා මේ තිරිසන් ලෝකේ කියලා, මේ പ്രേත ලෝකේ කියලා. ස්වයංවරයක් දුන්නොත් හම්සරම කොහොම දිවි ලෝකේ කැමති වෙයි. මම කවදාකවත් නැවැඩි හරියක් ඉල්ලාම යන්නේ අපායට. ඒ ජනමතයක් තියලා බලන්න. නැත්තල් දවසක අවුරුදු උත්සවයේ දවසක මිනිස්සු මේ Tamange දවස ගත කරන්නේ මොකේද කියලා බලන්න. බීලා නටලා කාලා විනාශ වෙන වැඩවලට 99.99ක් යනවා. යම් කිසි කෙනෙක් නොකියොත් කියන යක ඔබට රස තේරෙන්නේ නැද්ද මේ දවස්වල ටික කාලා බිලා හිටපන්කො. එහෙම ලෝකෙක අපි ඉන්නේ. අවස්ථාව දුන්නොත් කරන්නේම හානියක්. ඕනම කෙනෙක් හිතලා වල්ලක් හිතාමතා කරනවා නම් කරගන්නේ පීයක බෙල්ල කපාගන්න එක තමයි. ඉබේ සිද්ධ වෙන එකයි මේක මේ පෙන්වන්න හදාන්නේ. ඒ නිසා අපි හිතාමතා කරන දේ නිසා තමයි අද විඳවන්නේ. අපි නිසා ටික ටික අයින් කරමු වෙන දෙයකට වෙන්න ඇරලා. එතකොට මේ සත්පුරුෂ පාරමතු වෙනවා. ඊට පස්සේ තමයි අනිච්චාන පස්සේ ආර තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම මෙතෙක් කල මගේ සප පිණිස, ආරස්සාව පිණිස, නාම පිණිස, කීර්ති රාමයේ පිණිස යමක් ඇල්ලුවා නම් සියල්ලම අනිත්‍යයි. ඒකේ කාන්තේම ලෙඩ වෙනකොට නැති වෙනවා, වයසට යනකොට නැති වෙනවා, මරණදී නැති වෙනවා. ගොඩක් හම්බ හම්බ කරපේ කරන ගොඩක් පශ්චාත්තාප වෙනවා. ඔය සංසාර රෝග තුන එනකොට. ජරා ව්‍යාධි මරණ. මේ හම්බ කරන දේ ලুকু වාසනාවකට එනවා අඩේ. මම දැන් භාවනා කරපු නිසා මම දැන් ලෙඩ වෙලා. දැන් මට තියෙන්නේ කවුරුත් නැහැ. භාවනාවේ විවේකේ. කුදකලා. ඒක පිළිච්ච ගැටියක් පාඩපත් වෙනවා. ඒකට අනිච්චානුපසනාව කරලා තියෙන්නේ. එයා ඒකට සුදුසු වුණාට පස්සේ නැත්නම් මේ රූපය අනිත්‍යයි, ඇහ අනිත්‍යයි, කය අනිත්‍යයි කියලා කටපාඩම් කිරීමෙන් කරන්න බෑ. ඒකට පසුබිම සකස් වෙන්න ඕනේ. සකස් වුණාට පස්සේ තමයි අනිච්ඡාන පස්සේ. ඒකට යාට තේරෙන පටන් ගන්නවා මම මේ යමක් ආශා කරන මේ සියල්ලම දඬු කඳක්, පෝරකයක්, වදයක්. නමුත් ලෝකේ ජීවත් වෙනකොට මේක තමයි බැලුවේ. ඒ නිසා මම විරාගයක් පහළ වෙනවා. ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවා. නමුත් මේ අතිරේක දේවල් වලට රාගය වෙනුවට විරාගය පහළ වෙනවා. ඒකට නිරෝධය ඒ වගේ විනාශයක් ඒකාන්තෙම දකින්න වෙනවා. දකින්නකොට පශ්චාත්තාවයක් නෙවෙයි තියෙන්නේ. හැම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමකින් හමාරයි. හැම ජීවිතයක්ම මරණයෙන් හමාරයි. හැම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක්ම ලෙඩකින් හමාරයි. හැම වස්තුවක්ම වස්තු විනාශයෙන් හමාරයි. ඒ නිසා මේ වස්තු මේ වගේ දේවල් අපි හම්බ කරාට මේවා ඒකාන්තයෙන්ම විරාග පැත්ත බල්ල පුරුදු කරලා තිබුණා නම් අපි ගොඩක් දුක් දෙන දේවල් නෙමෙයි කරන අවශ්‍ය ටික තියාගන්නවා. ඒකත් නැති වෙන බව දන්නවා. ඒ නිසා මේ යමක ගෙවන් වෙන පැත්ත. Tamange දරුවා මැරිලා මල කුණ දිහා බලනකොට ඒක දිහා බලලා මේ මම සමහිත පවත් ගන්න පුළුවන්. තමන් හදාගත්ත ලස්සන ගේ ගිනි ගන්නකොට ඒක දිහා බලලා සමහිතපත් ගන්න පුළුවන් නම් අන්නේ ඒ විරාග හැඟීම තමයි අපිට පෞරුෂත්වයක් ඇති කරලා දෙන්නේ. එතන හැම ජයග්‍රහණයකින්ම අපි මනෝලෝකයකට ගෙනියනවා. වීදුරු මාලිගාවට ගෙනියනවා. ඒ වුණාට අපි කොහොමදත් දන්නා මැරණයි. අපි කොහොමදත් දන්නා වයසට යනවායි. අපි කොහොමදත් දන්නවා ලෙඩ වෙනවායි කියලා. ඉතින් එහෙම දෙයක් නොවෙනවයි කියලා තරුණ කාලේ රැස් විහිදුවාගෙන අඬාගෙන නට කාගෙන බීගෙන නැටුවට මේක අමතක කරලා ජීවත් වෙන මිනිස්යාගේ ජීවිතය හරීම හිරියරදායකයි පරිසර විරෝධී හිත දූෂිතයි. නමුත් මේ ගෙවෙනවා මේක ගෙවෙන බව දැනගන්න ඕනෑ කියන හැඟීමෙන් බලනකොට ඒක තද ද්වේෂයකට හේතු වෙනවා ලෝකයා අපිට බයිනවා ඒකට නාස්තික පැත්ත විතරයි බලන්නේ උච්ඡේද පැත්තක් බලන්නේ මෙච්චර ලස්සන ලෝක සුන්දර ලෝකයක් තියෙද්දී ඇයි මේ ගිවන් වීම පැත්ත බලන්නේ කියලා බුදුරජාණන් කියන තියෙන හරියක් ලෝකේ තියෙන දුක් නම් දුකේ ගෙවන් වීම බලන එක කියන්නේ සපක් ලෝකයා දන්නේ දුක විතරයි තියෙන්නේ. ලෝකයා හිතලා තියෙන 50ට 50ට සප දුක් තියෙනවා කියන්නේ. නැත්නම් 50ටත් වැඩිය සැප තියෙනවා කියලා හිතානියනේ. නමුත් ඔය හැම එකක්ම දුකකින් කෙලවර වෙන්නේ. ඒ නිසා මතුවෙන තාක් ලෝකෙ මතුවෙන්නේ දුක් නම් ජීවෙන තාක් බලන් ඉන්නවයි කියලා කියන්නේ සැප කැමති කියන එක තමයි. අන්න ඒ කෙනාට තේනවා මේ අත ගාන දේ, අතහරපු දේ, උපයපු දේ, තුපයන තියෙන දේ අතහැර බැඳීමකින් තොරව නිලුම් පතක් උඩ තියෙන වතුර වගේ පාවිච්චි කරනවා නම් පටිනිස්සග්ගානුපස්සී. ඊට තියෙනවා මේ දේවල් තිබුණාට දේවල් වලින් දුක දෙන්නේ නැහැ. ඒවට තියෙන බැඳීම. ඒවට ඇති කරන ආකල්ප මතයි දුක තියෙන්නේ. ඒ නිසා වස්තුවට දොස් කියන්න එපා. වස්තු වල නැ කිසිම හැඟීමක් මට සැප දෙන්න හෝ මට දුක දෙන්න. ඒක දිහා අපි දක්වන ආකල්පේ මත කියලා ඒ පටිනිස්සග්ගානුපස්සී දෙයට යනකොට මේ මිනිස්සයා තාම මැරිලා නැහැ. ඒ තාම වයසට ගිහිල්ලත් නැහැ. තාම ලෙඩ වෙලත් නැහැ. නමුත් ඒ தත්වයකට පෙරහුරුවක් ඇති කරනවා. නිවන් දැකලත් නැහැ. හැබැයි නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා තේරෙනවා. මේ හුස්මත් එක්ක ගමන තියෙන්නේ. නිවන කියලා කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් අල්ල බදාගත්තොත් උඹ අහු වෙනවා. අල්ලනවා කියන්නේ අහු වෙනවා කියන එක තේරුම් ගන්නකොට පටිච්චසක් ගන්න පස්සේ. නමුත් අපි අසරණ නිසා අපිට කෑම ඕනේ. ඇඳුම් ඕනේ. ඉන්න හිටින තැනක් ඕනේ. බෙහෙත් ටිකක් ඕනේ. ඒක අල්ලබ දාන කන්න දෙයක් නෑ. ඒ වෙලාවට පරෝජන සරකලා කරන්න. ඒක ප්‍රතිචක් ගන්න පස්සේ නෑ තහනම් කරලා නෑ. අන්නේ මන්ත්‍රමට ගියාට පස්සේ ඒ කෙනාට මේ හුස්මේ මුළු නිවනම තියෙනවා. එහෙම නැත්නම් මේ මේ මේ ගමනට මොනම දෙයක්වත් අඩුවක් නැහැ. ඕනම genuට සමසේ සම්ංග සම්පූර්ණ පරිශනාකාරයක් ලැබිලා තියෙනවා. නමුත් අපිට පේන්නේ මේක කරගන්න අර කාඩුයි මේ කාඩුයි අරයා කරදර කරනවා මෙයා කරදර කරනවා කියන කතාව. ඒක සර්වඥාන්සේ මේ පුංචි රාහුල හාමුදුරන්ට පෙන්ලා දෙන්නේ. ඔබට මම මගේ අතිජාත පුත්‍රයා වශයෙන් මම පෙන්ලා දෙන්නේ මේක මෙන්න මේ පැත්තෙන් බලපං. බැලුවට පස්සේ ඔබට ලැබෙන්න තිබුණේ රජසැපට වැඩිය. දැන් මේ හම්බෙලා තියෙන මේ භ්‍රම සම්පත්තිය, ආර්ය සම්පත්තිය බුදු කෙනෙක් තමන්ගේ දරුවට දෙන්න තියෙන දෑවැද්ද එච්චරයි. යසෝදරාව නම් හිතා හිටියේ බුදලෙ දෙන්න. එමුණත් සුද්ධෝදන රජුට තිච්ච પરම්පරාව බාර දෙන්න. රාහුල පුංචාම්සොත් ගිහිල්ලා ඉල්ලුවේ දායාදය තමයි. බුදුහාමුදුරේ ඒ ඉඩ පහසුවෙන් යාට දෙන්නේ මේක තමයි. ඉතින් ඒක නිසා ඒ තැනට භවනා මෙහෙව ගන්න අද්දකීම් වල නම් කිසි කෙනෙකුගේ අඩුවක් නැහැ. නමුත් මේ හරි පාරට එනකොට ඒකට අකුල් හෙලන කරන. යන්න බාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකකුසේ කියන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නැවත නැවත හිත යොදනකොට අපිට වෙලාවක් හම්බෙයි හරියටම ඇනේට මිටියෙන් ගහන්න පුළුවන් වෙලාවක් ඒක කර්ම ගෙවිච්ච ඥානෙ පහළ වෙච්ච ලෑස්තිලා ගිය ශ්‍රද්ධාව අපිලා කරනකොට තියෙනවා මේ නිවන කියලා කියන්නේ කොහේවත් නැති එකක් නෙවෙයි. ඒ වෙලාවට සමාදම් වෙන්නේ නැති දෝෂේ තියෙනවා. මොකද අපි මේ කාමයට ඒ තරම් කාමයට සමාදන් වෙන කාම ඡන්දේ නිසා කාම වස්තුන් පහින් නිසා මේක අවස්ථා පැහැර යනවා. මේකට දෙවැන්නේක් ਸਰබලධාරී කෙනෙක් ඇවිල්ලාට බේරන්නේත් නැහැ. දැනට හම්බෙලා තියෙන අත්දැකීම් වල අනිවාර්යයෙන්ම මේ තේරම තියෙනවා. ඒක හරියට අසුචි අයින් කළ රත්තරන් ගන්නවා වගේ. ගොම අයින් කරලා කිරි ගන්නවා වගේ. ඒ දේ දන්නවනම් ඒ මිනිස්යන්ගේ අවසයෙන් මේ වර්තමානයේ මෛත්‍රී බුදුහාමරේ බුද්ධ ශාසනය හෝ ගෞතම බුද්ධ ශාසනයේ අනී අපි දෙකම පන්න ගත්ත මැදට ආවනේ කියලා ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නේ මේ ප්‍රතිරූප දේශයක නෙවෙයි. අපි ඉන්නේ මේ ඈත දෝෂයක දේශයක කියලා ප්‍රශ්නකුත් නැහැ. අපිට මේ අනී අරණ්‍යක පැවිදි වෙලා ආමුසු කෙනෙක් වුණා හම්බුනේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. අනේ අපිට ස්ත්‍රියාවක් වුණා නේ පුරුෂෙක් වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒවා සේරම කෙලෙස්. ඒ විදිහට කල්පනා කරන හැම එකක්ම කෙලෙස්. භාවනා පෙතේ අසීරම කපාට යන්න පුළුවන්. ඒ නිසා එක එකනෙක් වශයෙන් කල්පනා කරනවා හිතාගන්න අපි මේ ගත කරපු දවස්වලදී අපිට විශාල කාම ගුණ රාශියකින් වෙන් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම අපිට ඒකෙන් අතර අයින් කරපු ගමන් එන මේ කාම සංඥා එහෙම නැත්නම් කාම ඡන්දේ ව්‍යාපාදී නිමිත්‍යාදී නීවර ධර්ම එල්ල වෙලව බැට දෙනවා. අතීතයේදී අපිට යම් වෙලාවක ඒකේ පැලිරක් දැකගෙන නැති තත්ත්වයට එන්න පුළුවන්. ඒ මොකද ආනාපානේ හෝ සක්මන හෝ මොනවා හරි රූප අරමුණක හිත බැඳගත්තා. ඊටත් එහා ගිහිල්ලා ඒ අල්ලගත්ත රූපයෙන් එන්න ඝර්ෂණයක් නැතිකල ඒක සමහර ඇත්තන්ට ඒක සංසිඳව ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. එතකොට අපිට හැඟුම් පාල වෙනවා. වේදනා සංඥා. අන්න ඒ වගේ තර ගත්ත ක්‍රමයටම ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා යමක් නොකර සිටීමේ කලාව පුරුදු කළොත් ඒකත් ඒ මන්තරෙම ඒ ජප යමන්තරෙම නතර කරන්න පුළුවන්. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක පිට තියෙන එකක් නෙවෙයි ඇතුළතම තියෙන தත්වයක්. හරියට ගුලෝවක් වගේ තියෙන දෙයක මතු පිට තිබුණ හිත එන්නේ එන්නේ එන්නේ එකේ මධ්‍යස්ථයට ලං වෙනකොට කෙලස් පරිච ගතිය නැති වෙලා බුදුන්ට ලං වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝන අපජානාති තස් අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නැතිති වදා අනේ හැම කිනාගෙම හිත ප්‍රභාස්වරයි පිටලෙල්ල කුණු ටිකක් ඇවිලා තියෙනවා මලකට ටිකක් බැඳලා තියෙනවා තෙල් කුණු ගෑවිලා තියෙනවා ඒක ආගන්තුක දෙයක් ඔබලට ඇති දේවල් නෙවෙයි මේක පෘථජ්ජනය දන්නේ ඌට පේන තියෙන අර මලකට ටික විතරයි තෙල් කුණු විතරයි චෝ හිතාන මගේ මුළු හිතම තෙල් කුණු ගොඩක් මල කට්ටිය කියලා ඒකට කවදාවත් භාවනාවක් හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව සාප කරනවා. ඇතර බුදුහාමුදුරුව සාප කරන නෙමෙයි මම මේ කියන හැටි. ඊගාව සූත්‍රය ලියලා තියෙනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ලේට උපක්ලිටං තං සුතවතෝ වරිය ශාවකෝ ජානාති තස්ස සුතවතෝ වරිය ශාවකස්ස සමාධි භාවනා අට්ඨේති වදාන මානේ මේ හිත ප්‍රභූආකාර ප්‍රභාසක හිත. මේක පිටලෙල්ලේ ඇන්ග්ස්ට්‍රම් එකක්වත් ඝනකම නැති පොඩි තට්ටුවක් තියෙනවා කාර්කේ පේන්ට් එක වගේ එකක්. ඒක කක්කා. ඒකේ තියෙන්නේ මල කඩයි තෙල් කුරුයි. සුත් ආර්ය පුද්ගලයා මේක දන්නවා. ඒ නිසා කවදාකවත් නිග්‍රහ කරන්නේ භාවනා කරන කෙනා නිග්‍රහ කරන්නේත් නැහැ. නොකරපු කෙනා නිග්‍රහ කරන්නේත් නැහැ. කුණු පෙට්ට අයින් කරුවත් එකයි නැතත් එකයි ඇතුලේ තියෙන දඹරත්තන. අන්න එයාට මේ හැකි සංඥා නිසා භාවනා හරියනවා. සමාධියක් හරියනවා. ඉතින් මේකට කියනවා අපි හැකි සංඥාව ගන්නවා හැකි සංඥාව. එහෙම නැත්නම් සක්කෝ අසක්කෝ කියන වචන දෙක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න හදන්නේ මෙතුආකල් මේවදියා පරාජිතව නොහැකියාවෙන් නැති සංඥාවෙන් බලපු හිත බුදුන් දෙපින් සිද්ධ වෙන්නේ ධර්මයට පින් සිද්ධ වෙන සංඝයාට පින් සිද්ධ වෙන තමන්ගේ සීලයට පින් සිද්ධ වෙන්නේ නැත්නම් ඒවා සද්ධාවේ මේක ආස්තික පැත්තෙන් බලන ගත්තොත් මොකක්කත්ම වෙනසක් වෙන්නේ නැහැ. මේ පිටලම් ලාවට තියෙන කුණු ටික තිබුණත් නැතත් ඇතුලේ තියෙන දමරත්තනක් කියලා තේරුම් ගත්ත දවසේ මිනිස්සු එක්කදාකවත් තමයි මම කාලකන්ණියෙක් කෙනෙක් කියන්නේ. කවමදාකවත් තව මිනිස්සු දිහා උඹනදකින් කියලා කියන්නේ. කවමදාකවත් මට දැන් අනේ වයස වැඩි දැන් නිවන් දකින්න බෑ. මට ලෙඩ වැඩි දැන් නිවන් දකින්න බෑ කියලා මොනම හේතුවක්වත් ගන්නෑ. ඒ තරම්ම වීර්ය දනවන දෙයක් මේ හරි චිත්තේ හරියට දැනගත්තා නම් ඉතින් මේ දේශනා හතරෙන්ම ලැබිච්ච දැනුමත් තම තමන්ගේ දැනුමත් අත්දැකීමත් නිසා සියලු දිනාට මේ අර පිට තියෙන ආගන්තුක කුණු ටික විනිවිදලා ඇතුළත තියෙන ප්‍රභාෂරය දැක ගන්නත් එන අනෙකුත් ඊවදේ බලාපොරොත්තු වෙනාට ආදාර සාදාසව ජීවිතයක් ගත කරන්නත් මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා